නැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපේ අද ධර්ම සාකච්ඡා නැත්නම් වෙන විසඳුම් වැඩපිළිවෙලකටයි වෙලාව ලැබිලා තියෙන්නේ ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි එකෙන් පටන් අරගෙන ඉදිරියට යමු. ඒ අතර වාරෙදි කාට හරි වෙනත් කීිත කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා කර සිටියා. ගරු ස්වාමීන් වහන්සේ යහපත් නිරෝගී ජීවිතයට අවශ්‍ය අංග හතර නම් කොට ඒ පිළිබඳ කෙටි විස්තරයක් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්න කියවනකොට මට තේරෙනවා කොහෙන් හරි කියවපු කාරණාවක් මේ මතක් කරන්න හදන්නේ මේ වගේ අපි ගත්තොත් අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ මේ වගේ හතර එව්වා හතර එව්වා හතර එව්වා හතරක් හොයන්න පුළුවන්. මේ කියන්නේ කොයි එකද කියලා මම දන්නේ. ජීවිතයක් සාර්ථක කර ගැනීමට නිරෝගී ජීවිතයක් අතකට අවශ්‍ය අංග හතර ඒ මේ තමන් දන්න කොටසක් කිව්වොත් මට හිතා ගන්න පුළුවන් මේ මේකයි මේ කියන්නේ කියලා නැත්නම් මේ වගේ කාරණා මේක නිකන් සාමාන්‍ය ප්‍රශ්න අහපුවාම මොකද්ද මේ කියන්නේ කියලා මට හිතා ගන්න අමාරුයි. ඒ නිසා කවුරු හරි දන්නවනම් අඩුවනේ එක දෙකක්වත් Taman අදහස් කරන එක ඒක. එතකොට මට හිතන්න පුළුවන් මේ මම හිතලා කියප එකක්ද නැත්නම් සූත්‍රයේ කොටසක්ද දන්නේ නැහැ. ඒ නිරෝගී ජීවිතයට අවශ්‍ය අංග හතර කිව්වහම මේක හුඟා පොදු වැඩි මට අමාරුයි මේ අසන්න මොකට එල්ල කරලා කියනවාද කියලා මට හිතා ගන්න. මට ඒ නිසා කාට හරි මනාප නම් මේකේ Taman දන්න එක දෙකක් හරි සඳහන් කළොත් මට ඒක උදව්වක් වෙනවා මේ ඉදිරියට යන්න. ගරු ස්වාමීන් වහන්සේ මාර්ග ඥානයෙන් පසුව මාසයක කාලයක් ධර්මානුසාරීව ගත කලයි යන්නේ අර්ථය කුමක්ද මේකත් කොහේ තියෙන එකක්ද මේ කියලා කියනවනම් මට ලේසි මාර්ග ඥානයෙන් පසුව කොයි පොතේද මොන තැනද මේක සඳහන් වෙන්නේ කියනවනම් කියන්න පුළුවන්. නැත්තම් මේ කවුරු කොතනදී කාට කියන ලද්දක්ද දන්නේ නැතුව කියන්න මාර්ග ඥාණයෙන් පසුව මාසික කාලයක් ධර්මානුසාරීව ගත කළා යන්නේ අර්ථය කුමක්ද? සක්මරේ අනුසස් කවරේදී විස්තර වශයෙන් පෙන්වා දෙන්න මේක සඳහා මම කියනවා ඒ අර ධක්මන් භාවනා කියලා පොතේ අපිට පිටපතක් මම හිතන්න දෙන්න පුළුවන් ඒකේ චංකමානි සංස කියන සූත්‍රයේ සර්වචනසේ ආනිසංස පහක් විස්තර කරනවා මේ ඒ කරුණු පහ තමයි අනුසස් වශයෙන් පෙන්වන්නේ. ඒක නිසා මම කියනවා විවේකීව ගියාට පස්සේ පොත කියවන්න. එතකොට Tamand ඒ Tamange පිටපතක් වශයෙන් තියාගන්න කියවන්න. එතකොට ආනිසංස පාස සඳහන් කරනවා චංකමාදිගත ස්ථාගත ස්ථානෙන් අධිගත සමාධියනු කවරේද? මේකෙත් වචන වැදී වැරදි. ඒකේ තියෙනවා මේ අනුහස් චංකමානිසංස සූත්‍රයේ අන්තිම තියෙන්නේ චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. ඒකේ මේ වචන වගයක් අතනින් මෙතින් අවුච්ච වචන වගේ සඳහන් කරලා තියෙන්නේ. මම හිතන එක තමයි මේ කියන්නේ චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා ඒක සිංහල පාලි අර්ථයේ සිංහලෙන් කියන්නේ යම් කිසි විදියකට සමාධියක් අධිගත කරා නම් සාක්ෂාත් කරා නම් සක්මනේ ඒක පරියන්කේකිට කරපු සමාජයට වැඩිය කල්පවතිනවා කියලා. විවිධා තත්ත්වයන් අතරදී නඩත්තු කරන්න පුළුවන් කියන එක මොකද ඇස් දෙක ඇරලා චේතනාපූර්වක ක්‍රියා කරමින් සද්දත් අහමින් ගන්න සමාධියක් නිසා ඒක මේ පරියන්කේ ගන්න සමාධි වගේ ඇස්සර පමණින් කැඩෙන්නේ නැහැ. සද්දයක් අහන වොනින් කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක ටිකක් කල්ලලනවා කියන එකයි ඒකේ සාමාන්‍ය අර්ථය. ගරු ස්වාමීන් වහන්සේ සුවකල නොහැකි පිළිකාවකින් පෙළෙන රෝගියෙක්ගේ දරුවන් හිතා වේශී දේපල පවා විගුණ මේ රෝගියාට ප්‍රතිකාර කරන විටක ඒ નિરර්ථක බව වටහා ගන්නා රෝගියා දරුවන් කෙරෙහි ඇති ආදරය හා අනුකම්පාව නිසා සීදීනසා ගතොත් ඔහුට පෞසිදු වේද යම් තෙරුන් වහන්සේ නමක් සිවිසින් සකන්නා මොහොත මොහොතේම රහත් ඵලයටපත් වූ බවක් අසා ඇත්තෙමි මේ මේ අනුව සීදීනසා ගැනීම පවක්වන්නේ චේතනාව අනුවයි සිතමි පහදා දෙනු මැනවි මේකදී සරුවචන් වහන්සේගේ මතේ උනේ තමන්ගෙම පණ නහගත්තත් ඒක සතුන් මැරි සතෙක් මැරීමකට හේතු හතෙක් මැරීමේ කර්මයක් වෙනවායි කියලා. තමන්ට මේ පණ අයිති කියලා හිතාගන්නේ මරන්නේ. එහෙම අයිතියක් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේත් නැහැ. එහෙම නැත්නම් අනුශාසනා කරන්නේත් නැහැ. මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන් මේ හිතවදින තාලෙට මේව හැබැයි වෙච්ච දේද නැද්ද දන්නේ නැහැ. ජෝර්ජ් ක්ලින්ටන් කියලා ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමා පෙන්ෂන් ගන්න වෙලාවේ කරපු කතාවක් කියලා ඔය දේශීය මිනිස්සු පරිවර්තන කරපු ආටිකල් එකක් දැක්ක මම පත්තරේ. ඒකේ කියලා තියෙනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පිටිස රජු අතර වෙච්චි මේ සංවාදයක් උනාද නැද්ද කියන දන්නේ නැහැ. නමුත් ඒක පණිවිඩයක් තියෙනවා. අඳුරගත්තට පස්සේ මිතුමා රත්නාංශය අඳුරගත්තට පස්සේ දේවානම්පියති රජතුමා ඊට පස්සේ ආයතන රජුර මොකටද කැලේට ආවේ ඊට පස්සේ කියනවා මම මොදඩේ මේ ආවේ කියලා ඊට පස්සේ මේ උපහාසයට ලක් කළා තියෙනවා ඇයි එමෙ මුවන් දඩයක් කරන්න කියලා ඊට පස්සේ කලේ මේ මගේ රාජධානියේ මට ඕන දෙයක් කරන්න පුළුවන් මගේ රාජධානියේ ඉන්න වන සතෙක් මට කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මේ මිහිඳු මහරතනන්ස කිව්වලු ඔබතුමාට තියෙන්නේ රාජධානී ආයිතිය නිසා ඒගොල්ලෝ මරන්න ආයිතියක් නෙවෙයි ඒගොල්ලෝ රකින්න ආයිතියක් තියෙන කියලා. තමන්ගේ රාජ්‍යයේ රටත් සැසියක් රැකීමේ අයිතිය මිසක් රජුරවන්න මැරීමේ අයිතියක් නැහැ. ඔබතුමා පටලවාගෙන තියෙන කිව්වා. නිසා ඔබතුමා තමයි මේ රකින්න ඕනේ මිනිහා මේ මේ මොහාට යම් කිසි අසාධාරණයක් කරනවා ලෙඩක් කරනවා රකින්න ඕනේ මිනිහා ඔයා ඉන්සාන් මරණ්ඩ අයිතියක් තියෙනවා කියලා ගන්න එපයි කියලා කියලා තියෙනවා. ඒ වගේ ඒ ජෝර්ජ් ක්ලින්ටන් කිව්වලු කිව්වද නැද්ද මන් දන්නේ පත්‍රය දාලා තිබුණා මේ ජනාධිපති කෙනෙක් වශයෙන් රටට වැඩ කරනකොට ඒ රටේ කිසිම දෙයක් සූරාකෑමේ අයිතියක් යාට නැහැ. එයාට තියෙන එක අරසකිරීමේ අයිතිය තමයි කියලා. ඒ වගේ තමයි මේ අපිට හම්බෙලා තියෙන ජීවිතේ භ්‍රමචර්යය සඳහා ගත කරනවා මිස දැන් මේ කියන විදිහට සිව කළ නොහැකි පිළිකාවකින් එකනකොට ඔය මොහොතේ මේ භ්‍රමචර්යයක් රහත් භාවයක් හිතන්න බෑ. එහෙමයි අපි හිතන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ ආර්ථික පැත්තෙන් බලනකොට අනුකම්පාවෙන් සියදීනස ගන්නවයි කියලා. ඉතින් එතකොට දැන් ඇමරිකාවේදී කරන්නේ ඒගොල්ලෝ අන්තිම කැමැති පත්‍රය දිනනවා. අමති කැමැති පත්‍රය දිනනවා එක්කෝ මගේ හෘද වාස්තු එහෙම නැත්නම් මොලේ ක්‍රියාකාරීත්වය නැතිවුනොත් මගේ යන්ත්‍රයෙන් තියෙන ගලවලා දාන්නයි කියලා. કૃතිම වැඩ කරන හෘද වාස්තුව හෝ ශ්වසන පද්ධති ගලවලා දාන්න කියලා අස්සම් කළා තිබ්බොත් ඒ ඒ කටයුත්ත කරපු දොස්තරට හෝ උපස්ථායකයට හෝ සදාචාරාත්මක වෙනසක් හෝ නඩු යන්න බෑ මොකද අන්තිම කැමැතිපත් වෙන නිසා. ඉතින් ඒක නිසා මේ අනික්කේ වගේ පිළිකාකින් පැලෙන රෝගියෙකුට ওই කිට්ටු එනකොට ශිරීරසා ගන්න තියෙන උපකරණ ළඟ තිය වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් ළඟ නැහැ. ලෙඩා ඉන්නේ ඇඳේ වැටිලා. ඉතින් ඒක නිසා මේ කවුරු හරි උදව් කරන්නම වෙනවා. එක්කෝ මේ නිදි බෙහෙත් පෙති ටිකක් ළඟ තියන්න වෙනවා. එහෙම නැත්නම් Tamante ඔක්සිජන් සපේන, ලේ සපේන යන්ත්‍රේ ස්විච් එක ඔෆ් කරගන්න වෙනවා. ඒවා කරන්න බැරි වෙන තැනකට තමයිපත් කරන්නේ මේ ලෙඩ අසාධ්‍ය වෙනකොට. ඒක නිසා මේක මේ බුද්ධ දේශනා හැටියට බලනකොට ඒ වෙලාවේදී දරුවෝ හෝ තීන්දුව කෙරුවොත් දැන් මේක ඉවර කරන්න ඕන කියලා නැත්නම් ඒ ලෙඩා හෝ තීන්දුව කෙරුවොත් මේ ਸਰවචනාංශයේගේ මතය හැටියට බලනට එහෙම තීන්දුව කිරීමේ අයිතියක් ලෙඩාටවත් නැහැ. මම මට මැරෙන්න ඕනයි කියන අයිතියක් ලීලාට නෑ ඒක විකෘති මනසකින් තමයි කරන්නේ ඒක නිසා අපේ තේරවාද පිළිගැනීමෙන්ට බැලුවොත් ඒක මේ පවක් ප්‍රාණඝාත කුසල කර්මයකට වැටෙනවා අංග පහම සම්පූර්ණ වෙනවා ගරු ස්වාමීන් වහන්සේ වරකට ඊටා හොඳින් සමාධිගත වීමත් ඊළඟ මොහොතේ කොහොමත්ම පාලනය කරගද ගැනීමට නොහැකි වීමත් හිතේ සාමාන්‍ය ගතියක්ද භාවනාවේ වරදක්ද මේ දෙකම දෙක මැදින් යන්නයි ඕන කරලා තියෙන්නේ. මේක හිතේ සාමාන්‍ය ගතියක් කිව්වොත් අපි ඔන්න එකමක් කියලා නිකන් ඉදී. නැත්නම් මේක භාවනා වරදක් කිව්වත් ඉදී. ඒ නිසා අපි දැනගන්න ඕනේ අසංවිධිත මනස භාවිත නැති මනසේ මගේ සමාධිගත වීම සහ පාලනය කරගෙන යන්නට නොහැකි තත්ත්ව දෙක ළඟ ළඟ තියෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට පොඩි පොඩි වෙනස්කම් වුණාට අච්චර කැපිපේන විදිහේ වෙනස්කම් වලට යන නිසා ගොඩක් වෙලාවට මැද ප්‍රදේශේ නතර කරගන්න පුළුවන්. කෙසේ නමුත් ආදුනිකයෙක් පටන් ගන්න කෙනෙකුට කියන්නේ මේක තමයි අපිට ආණ්ඩු මට්ටු කරගන්න බැරිකම. Tamange වශයේ පවත් ගන්න බැරිකම පාලනය කරගන්න බැරි ගතිය තමයි මේකෙන් පෙන්වන්නේ. නමුත් ඒක ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලනකොට ඒ හිතේ ස්වභාවය. තාම මොකද හිත භාවනාවකට වැටිලා කීකරු වෙලා සමාධිහිතක රසය දන්නේ නැහැ. භාවනාවේ වරදක් වෙන්නක් ඉඩ තියෙනවා. ඒ මොකද මේ ඒ සමාධි කෞශ අර්පණා කෞශල්‍ය කියලා උපචාර සමාධිකට වරක් ගිය කෙනා හැමදාම එතන කියලා අපව එනවනම් ආපහු යහපතට ය아가න්න බැරුව එතන අවුල් වෙනවනම් ඒ අර්පණා කෞශල්‍ය කියලා වැඩි යුතු අංග තියෙනවා විශේෂයෙන්ම විෂභහ කරුණු ආශ්‍රය කරන්නේ නැතුව වැරදි ආහාර වැරදි ජීවන රටාව වැරදි නෑම කෑම මුකුත් නැතුව කයත් හොඳට පිළිර මේ සපයතාලට සකස් කරගන්න ඕනේ හිතත් කරගන්න ඕනේ පරිසරයත් හදාගන්න ඕනේ ඒකල ඉවරලා මේ සමාජයකට ගැළපෙන දේවල් සපයලා දෙන්න ඕනේ දුන්නොත් ඊටු ටික භාවනායෙන් කරන්න පුළුවන් ඒ පරිසර සාධක සකස්ුනේ නැත්තම් ඒව භාවනාවේ හදන්න බෑ. ඉතින් ඒකට භාවනා මුල් බැහැ ගන්න බෑ. අවුලව ගන්න බැරි වෙනවා. එතකොට දිකට යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ ආධුනිකුත් නම් ඒවට අනුකම්පා කරනවා. මත ඉස්සරහට යනකොට යනකොට අපිට වෙන්නේ මේ වෙලාවේදී සමාධි නැතුන කියලා කනගාටු වෙන එක නෙමෙයි බලන්නේ. පස්ස හැරලා බලනවා මොන වගේ දෙයක් මේ සමාධිය අවුල් වීමට හේතු වෙන්න ඇද්ද කියලා හැරිලා බලලා ආපහු හැරෙන එක යුද්ධක පරාදයක් විදිහට බාරගන්නෙත් නැහැ. එලා ආපහු හදාගෙන අවිල්ලවල සමාජයට ආවට පස්සේ තමන්ම රෝග නිర్ణය කළා තමන්ම බෙහෙත් අඹරගෙන බීලා තමන්ම සුව වෙනවා වගේ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ සමාජයේ වැරදිච්ච වෙලාවක පශ්චාත්තාප වෙනවට වැඩිය තමන් ගැනම ස්වං විවේචනාත්මකව ආපස්සට හැරිලා බලන්න ඕනේ. කිසියම් යම් කරුණක් යටපහු කරගෙන ගිහිල්ලා ගණන් ගන්න නැතුව ගිහිල්ලා ඒක මේ ඇහැට කුණ වැටෙන වගේ කැපෙන කැවෙනවද වැරද්දක් තියනවද කියලා. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කරන්නේ ගුරුවරයා කරලා දෙනවා. මෙහෙම වුණා කියවට පස්සේ හාරස් ප්‍රශ්න ටිකක් අහලා බලනවා. මේ මේ මේ කරුණු සම්පූර්ණ වෙනවද කියලා කමඨාන් සුද්ධ කරන වෙලාවල කරනවා. ඒක නිසා හුඟව දෙනෙක් ගුරුවරයෙක් නැතිකම නිසා අපිට භාවනා කරන්න බෑ කියලා මේකෙම නිදහතර කරුණු හොයනවා. නමුත් ක්‍රමසහ විදි හොයනකොට නැත්නම් මේ පාර කීපවතාවක් යනකොට ගුරුවරයා ප්‍රශ්න කරන ක්‍රමයෙන් තමන්ම තමන්ගේ ප්‍රශ්න කරගන්නවා. ප්‍රශ්න කරන කොතනද මේක වරදින්න පුළුවන් කියලා එහෙම හදාගත්තට පස්සේ විශාල ශක්තියක් එනවා දැන්. දැන් ගුරුවරයාගෙමුත් විනිර්මුත්ව පුංචි පුංචි ප්‍රශ්න විසඳන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක සාමාන්‍යයෙන් එහෙම වෙනවනම් ඒක ගුරුවරයාගේ දක්ෂකමක් විදිහට පේනවා. ගුරුවරයා කැමති යම් යම් ප්‍රශ්න ප්‍රමාණයක් ඒ ශිෂ්‍යයාටම බේර ගන්න දෙන්න හැම වෙලාවෙම ගුරුවරයා ගාවට එන්නේ නැතුව. ඉතින් එතකොට අර දැඩි කිරීම අවුවට වැස්සට සුදුසු පරිසරයක් මානසික පරිසර සකස් කිරීමේ දැනි කිරීම සිද්ධ වෙනවා. ඒක නිසා බෑ කියලා නැත කරනත් නරකයි. භාවනා දෝෂයක්ම නෙවෙයි. භාවනා දෝෂයකට අදාළ පරිසර සාධක සකස් කිරීම ආදී එතෙන්දී කියන සාමාන්‍ය බුද්ධිය මෙහෙවන්න දැනගන්න ඕනේ. අප ගෞතම බුදුජානක වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ලෙස සිය රජසැප හැර අඹුව සහ දරුවන් අතහැර නිවන් සොයා ගිය බව දනිමි. ඒ පුරුෂෝත්තම ගති නිසායි. නමුත් බෞද්ධ ඉතිහාසයේ කිසිම ස්ත්‍රියාවක් තමන්ගේ ස්වාමියා හැර ගියත් දරුවන් තමා නිවන් මඟසී ගිය බවක් දක්වේද. පටාචාරා ගියේ දරුවන් නැති වුන නිසායි. කිසා ගෞතමී දරුවා මැරුන් නිසායි. ප්‍රජාපති ගියේ කටයුතු ආසන්න වූ මෙසේ අපි මේ නෙක්ඛම්ම යකට පැමිණ කටයුතු කිරීමේදී ගේ දොර දරුවන් මතක් වීම සාධාරණයි නේද? පහදා දෙන්න මේ ගමන සංසාරදී අපට පිහිටවන ආකාරය අපට පහදා දෙන්නේ. මේ ගමන සංසාරයේදී අපට පිහිටවන ආකාරයේ අපට පහදා දෙන්න. මම හිතන්නේ අනිවාර්යයෙන්ම කාන්තාවක් ලිව්වා කියලා තමයි කියන්න වෙන්නේ ප්‍රශ්නේ. ඒක නම් ගඳෙන්ම කිය හැකියි. ඒ කියන්නේ මේ මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා. අපි මේ විඳින දුක් පිළිබඳව අපි විශාල හිතන මේක යුතුයකම් මේවා මාතෘ ප්‍රේමේ කියලා. নানা ආකාර විදිහට අපි මේ සීනි බෝල දාගෙන සීනි දාගෙන කතා කරලා ඒ ඒ අවිද්‍යාව කොටසට තමයි ප්‍රේම කරන්නේ මගේ රුචිකත්වය කියලා. මගේ මන අපේ කියලා. මගේ පෞරුෂත්වය කියලා. ඉතින් ඒක ආඩම්බරයක් කරගන්න. ඉතින් මේකට බේත් නැහැ. මේ ලෙඩේට බේත් නැහැ. මේකට කියන්නේ මෝඩකම කියලා. නිසා දැනගන්න ඕනේ ඕන කෙනෙකුට ඒ Tamanට අයිතිවාසික ඕනේ දුකක් පරව ගන්න පුළුවන්, පණව ගන්න පුළුවන්, පටව ගන්න පුළුවන් අයිතිවාසිකමක් විදිහට කවුරක්වත් වෙන එකක් නැහැ නඩු කියන්නේ. අරගෙන ඒ කියන්නේ බෙදාගෙන කන්න පුළුවන්. නමුත් දැනගන්න ඕනේ ඒ දරුවෙකුට උනත් අම්මා කරන්න පුළුවන් හොඳම දේ තමයි අම්මා සෝවාන් වෙන්නේ කියලා මං කියනවා. සෝවාන් වෙන්නේ නැතුව දරුවා හදන්න යනවා කියලා කියන්නේ දරුවෝ නැති කරන එකයි. මොනවා හදලාද කියලා දන්නවද? Taman දන්නෙත් නැහැ. Tamanටත් ගැඹුරු පේන්නේ නැහැ. ඒ ක්‍රමයට බල්ලෝ බලල්ලෝ දරුවෝ හදනවා. එවනේ තමන් ඒ තමන් ඒක පිළිබඳ අවබෝධයෙන් කරනවා නම් මේ කේවයිසියක් කවුරු වුණත් ඒක වටිනාකමක් තියෙන හැබැයි මට මේ කල්පනා කරේ ප්‍රශ්නේ කියවන ගමන් ඇත්තට මෙහෙම දරුවන් හැර දාලා ගිහලා පැවිදි වෙච්ච අම්මා කෙනෙක්ගේ කතාවක් ඉතිහාසයේ තියෙනවද කියලා මතක් වෙන්නේ නැහැ ඒක නිසා ප්‍රශ්නෙට සාධාරණ පසුබිමක් තියෙනවා. දරුවා නැතුව අනික් දේවල් අතහැරපේව නම් ගොඩක් තියෙනවා. නමුත් එimhe දරුවා අතහැරලා දැම්ම කියන කතාවක් මේ මම මගේ තියෙන දැනුම හැටියට මට මතක් වෙන්නේ කාට හරි තියෙනවා නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අපි ඉදිරිපත් කරමු. කොහොම නමුත් අල්ලා ගත්තොත් යමක් ඒකට තමයි අහු වෙනවයි කියලා මතක තියාගන්න. එච්චරයි එකම සම්බන්ධතාවය. තමන් අමක් ඇල්ලුවා නම් ඒකට තමන් අහු වෙලා. එකපාරක් මෙහි ඉඳද්දී මේ සුදුහාමුදුර කෙනෙක් අපිට ලියුමක් කරලා තිබුණා මෙහෙට ඒ ශාන්තිගේ පෞද්ගලික පොත් ටික පූජා කරන්න කැමැති. හැබැයි ඊට පස්සේ මේ කැමැති කැමැති වෙලාවට ඒ පොත් අරගෙන පාවිච්චි කරන්න අවසර දෙනවා නම් පුස්තකාලයට දෙනවයි කියලා පොත් සම්භාරය. ඊට පස්සේ සංඝයා කිව්වලා තිබුණා එපයි කියලා. එහෙමනම් ඕනේ නැහැ අපිට පුස්තකාල පොත් ඕනේ නැහැ තියාගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා ඉස්සර අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මේ වගේ ප්‍රශ්න වලදී බොහොම සාධාරණව බැලුවා. දැන් ඉන්න සංඝයා හරි පටුයි. වැටකටලු දා ගන්නවා. ඒක යටිල්ලිය තුනා මතක තියාගෙන ඉන්න කාට වැට ගැහුවත් ඒ වැටට තමනුත් කොටු වෙනවා කියලා. අපි ගේ වටේට වැටක් ගැහුව කාටවත් යන්න දෙන්න බැරි වෙන එක කඩුල්ලක් තියලා අපිටත් එහෙට යන්න වෙන්නේ ওই කඩුල්ලෙන්ම තමයි. ওই වැට අපිවත් කොටු කරනවා. නම් මොනවා හරි අපි කැමති කියලා ඇල්ලුවා නම් ඒ දෙයට අපි අහු වෙනවා. ඇත්තට මේ දේ අචේතනික දෙයක් නම් අපි අහු වෙන්නේ අපි අල්ලන ප්‍රමාණය තමයි. ඒ නිසා මේ දරුවෝ මේක නිසා වෙන්නේ නැති මම හිතන්නේ කවුරුත් සාධාරණීකරණය කරන කරන්නේ රාහු ජාතම් බන්ධනන් ජාතම් කියලා මේ සිද්ධාත මේ යුවරජතුමා කිව්වේ පණිඩ කාර්යාවලිය වල කියනකොට යසෝදරාවට දඩුවෙක් හම්බුනායි කියලා රාහු ජාතං. රාහු කෙනෙක් පහළ වුණා මගේ වැඩේට කොක්ක. දැන් කාලේ කියනවා කොක්ක. අර මනුස්සයා අහුනේ පණිවිඩ කරට ඇහුනේ රාහුල කියලා. කිව්වේ රාහු ජාතං පඤ්චාන ජාතං. මේ දැන් අද හවසේ යනවා කියලා දැන් හිතේ දැඩි අදිෂ්ඨානයෙන් මේ උයනේ ගත කරන්නේ. එතකොට තමයි පණිවිඩය ආවේ. ඒකට කොක්කක්. බන්ධනයක් ඇති උනායි කියලා. ඒත් යනවා. නමුත් අර පණිඩකාරට ඇහුනේ රාහුල ජාතං කියලා කිව්වා කියලා. එයා විදහාට කියලා සුද්ධෝදත රජුණන්ට කිව්වා. පුතාට නමක් දුන්නා. රාහුල කියලා නම තිබ්බා. ඉතින් ඒ ඒකට ඔය කතෝලික පල්ලිය හරියට බයිනවා. අපේ මේ ආගම හිටියෙන්නම් බබාලාට නත්තල් පප්පා ඇවිල්ලා මේසෙකට සෙල්ලම් බඩු දාලා යනවා. ඕගොල්ලන්ගේ බුදුහාමතුරුෝ මේ ඔබ ආයිපදිච්ච දවසේ ගෙදරින් පැල්ලා යනවා. ඒ අර මන් නිල්ලඹ ඉන්න කාලේ මේ හිටියා මේ මහත්යෙක් ඇත්තනේ මේ වගේ වැඩමුළු සංවිධානය කරනවා ඒ කට්ටිය මේ පෙන්ෂන් ගිය ගුරුවරු ඔක්කොම හිටියේ. ඒ මහත්තයා තමයි ඔක්කොම සංවිධානය කරන්නේ බැංකුවේ මහත්තයා කියලා ඔක්කොම මේ කැම අර එහෙම හදනවා. කැම කරනද ඔක්කොම කරන ඉතින් ධම්ම සාකච්ඡාර දෙන වෙලේ භාවනාවට අර වෙන එයා කියනවා මට බුදුම ආදරයක් මට තියෙන බුද්ධහම කෙරේ නැත්තම් මේ සරුවචනසේ ගුණ කෙරේ නම ඔක්කොමත් හරිලු මට මේ දා පැනලා ගියේ එක දවසක නම් මට තාමත් තේරුම් ගන්න බෑ කියනවා බුදුහාමුදුරුවෝ. බබා හම්බෙච්ච දවසේ ගෙදරින් පැනලා ගියේ කරනම් තාම සමාව දෙන්න බෑ කියලා. බුදු වුණත් බෑ කියලා. මට ඕන දෙයක් හඳුනා ගන්න පුළුවන් පටිච්චසමුප්පාදයක් තේරෙනවලු කර්මේ සහ කර්මඵලයක් තේරෙනවලු. හැබැයි ඒ දගියේ එකට නම් මට තාම අදාහ ගන්න බැරිලු මට අනුමත කරන්න බැරිලු තාමත් බැරිලු. ඒ වගේ ඒක මේ ප්‍රශ්නෙට මේ මොනවාද මේ හොඳ පදනමක් තියෙනවා. ඒ hina යනවා සරුවචනාසික වැඩවලට hina යනවා සමහර වෙලාවට. ඒ සංගාමජී කියලා හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරෝ බඳින්න නැති වෙන්නේ ඉන්නවා. කොහොම හරි වෙලා බඳිනවා. බැඳලා පස්සේ බබෙක් හම්බ වෙනවා. එයාට එපාම වෙනවා. ඒවල යන්න හදනකොට අඹුව කියනවා මේ මොනව කතා කරනවද දැන් මේ ඉන්න ඕන වෙලාව මේ දරුවා මේ වෙනකන් ඉන්නේ කියලා. ඒ දරුවා ඉන්නකොට ආයසරයක් කැප් ගන්නවා. කැප් ගත්තට පස්සේ මෙයාට තේරෙනවා දැන් මෙතන ඉතින් සදාතනිකයි වැඩේ දිගින් දිගට කොක්කට අහු වෙනවා කියලා. ඒ දරුවා හම්බෙච්ච ගමන් පයින්. පැනනට පස්සේ ඒ මේ බිරිඳට පුදුමාකාර තරහක් යන මේ මනුස්සයා කරපු වැඩේට දැන් දරුවෝ දෙන්නේ අත දරුවේ කතේ ගෙදර මනුස්සයා පැනලා ගිහින්. එයා ගිහිල්ලා ගාමේ පැවිදි වෙලා ජේතවනාරාමේ නැතුව බොහෝම දුර පළාතකට යනවා. ගිහිල්ලා රහත් වෙනවා. ඒ තරම් ඈතට රහත් වෙලා බුදුන්ට වන්දනා කරන්න යනවා අඤ්ඤ බහ ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ ඒ සන්තෝෂෙට එනවා දැන් ගිය මහාන වෙච්ච ඊසුස්ති ඉස්ත්‍රයි උණයි කියලා. ඇවිල්ලා බුදුජානන්ස කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම යම් හේතුවක් නිසා මං ගිහිගේ අතහැරියාන Brahmacharya රැක්කන මම Brahmacharya නිම කරා කළ කටයුතු වැස කටයුතු වැස නිම කරා මගේ කටයුතු සම්පූර්ණයි කියලා ගිහිල්ලා ළඟ ගහක භාවනා කර කර ඉන්නකොට ගෙදෙට පණිවිඩ යනවා ඇවිල්ලායි කියලා. ඉතින් මනුස්සයා එනවා බබා අරගෙන. බබා අරගෙන ඇවිල්ලා දැන් මෙයා ගැඹුරු භාවනාවේ ඉන්නවා. ඉන්නකොට ඇවිල්ලි වෙලා මෙන්න ඔබේ දරුවා කරගන්න දෙයක් කරගනින් කියලා දානවා බිම. ඉස්සරහා දානවා. දැන් මේ මොන මහත්තයා හිතන්නේ දැන් මේ මනස දරුවා අඬනකොට දඟලනකොට ඇස් දෙක හරි ප්‍රතිචාර කරා කියලා එයා මොනවාක්වත් නැහැ එහෙම භාවනා කර කර ඉන්නවා. දැන් මේ මනසයා දාලා යනවා. යන ගමන් ඇස් බැම්මේ යන ගමන් හැරිලා බලනවා අනේ මේ මනුස්සයා ඇස් දෙක අරින්නෙත් නැහැ පොඩි එක අඬනවා මොනවත් නැහැ ඊට පස්සේ තරහ වෙලා කරගන්න දෙයක් නැති ඇවිල්ලා ආයේ දරුවත් අරගෙන යනවා. සංගාමජී හාමුදුරුවෝ දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. බුදුරජාණන්සේ ගඳ පිළිවෙල ඉඳගෙන ගාතාවක් කියනවා. මේ කියනවා ආගන්තෝ නාබි නද නාබි නන්දන්ති පච්චාගන්තෝද නකීයති මේ ආවයි කියලා සංගාම ජීවඹට සතුටක් ආවෙත් නැහැ ගියයි කියලා ඔබ කනගාටු වෙන්නෙත් නැහැ සංගාම ජී කියන්නේ යුද්ධ දිනුවයි කියලා ඔබ නියමෙටම යුද්ධ දිනුවයි කියලා කියනවා ධානු මනුසයට වුණා නම් එහෙම බුදුහාමරට හොඳ දෙකක් කියයි කියලා මට හිතෙනවා. ඒකේ තියෙන උදාන ගාතාවේ උදාන පාළියේ බුදුරජාණන්සේ උදානයක් අනනවා සංකාමජී උඹ ළඟට ආවයි කියලා සතුටුුනෙත් නැහැ. උඹෙන් ඉවතර ගියයි කියලා කනගාටු වෙනෙත් නැහැ. උඹ නියම සංගාමජී. සංඝා සංගාම ජීමුනි. උඹ සටන දිනුවයි කියන. ඉතින් ඒක අර රහතන් වහන්සේ නමකට කරන්න පුළුවන් වුණාට මොකද දරුවන්ගේ සම්බන්ධතාවය කියන්නේ මහා පුදුමාකාර මේ බැඳීමක් අපි සාමාන්‍යයෙන් දකින්නේ ඒක මෛත්‍රියෙන් කරුණාවෙන් එන එකක් කියලා ඒකම ද්වේෂෙනුත් වෙනවා. ඒ ඒ කෙනාට දරුවා වෙන්නේ පෙර විශාල බැඳගත්තු වෛරකටත් දරුවා වෙලා උපදිනවා. ඒව වුණා ඒක වුණාන් පස්සේ ඔය කියන මේවා හිතෙන්නේ නැහැ. ඒ වෛරයටමයි උපදින්නේ. ඊට පස්සේ විනාශම කරනවා. ඉතින් යගේ දැඩි දරුවන් කෙරේ ඇති බැඳීම වගේම එකක් ද්වේෂයට යනවා මම මේ කොළඹ ගිලක දවසක් බණක් කිව්වා. අනේක ಜಾති සංසාරම් කියලා. බුදුජානකගේ පළවෙනි උදාහරණ ගැන කතා කරලා. ඉතින් කිරුණාට පස්සේ එක්කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙමයි මේ මතක නැහැ සිද්ධිය මොකක්ද උනේ කියලා. ඒ ඒතන බණ අහන හිටපු ඒ උපාසකම්ම කෙනෙකුට කිව්වා මේ ಜಾතිය ඇතිවීම දුකක් කියලා බලන්න කියනවා. බුදුරජාණන් අපිට කියන්නේ ඒකයි අපි බලන්න හදන ಜಾතිය සැපක් කියලා. නමුත් ಜಾතිය තමයි ජරා මරණ ඇති කරන නිසා ඒකත් දුකක් වශයෙන් බලන්න කියලා කියනවා කියනකොට ඒ විපස්සකම්මා කිව්වා ස්වාමීන් වහන්සේ ඒකට පරස්පර විරෝධී වෙනවනේ. මිනිස්සෙක් කියලා ඉපදින එක පිනක් නෙවෙයිද කියලා. බුදුහාමුදුරු කියනවානේ මිනිස්සෙක් කියලා ඉපදින එක පිනක් කියලා. ඉතින් එහෙමනම් කොහොමද ಜಾතිය මේ දුකක් කියලා කියන්නේ කියලා. මම කිව්වා පිනක් වෙනවා Brahmacharya ටියදුවොත් එහෙම නැත්නම් ඉතින් දිගින් දිගට දිගින් දිගට අනේක තමයි තියෙන්නේ. නෑ එතකොට ස්වාමීන් වහන්සේ manussාත්ම භාවය ලැබීම පිනක් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම කිව්වා මේ යොදන විදියට තමයි ඒක වෙන්නේ කියලා. ඒකලෙල මම කිව්වා මේ අපි දැන් මේ මගේ අම්මා මට ලබන ආත්මෙත් අම්මා වේවා. අනේ මම ඒ අම්මට පුතෙක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන යනවා. ඉතින් ඒක ඒ කිසි කෙනෙක් සමාජයේ නරකක් විදිහට දකින්නේ නැහැ නේ. හොඳ අම්මා කෙනෙක්. ඒ නිසා මම මේ අම්මගේ දරුවා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් කොහොම හරි ඔය ලත්නාත් මෙහෙම දරුවා වුණොත් කර්මේශ කරපල ඇත්තනම් මේකට හේතුනේ දෙන්න අතර තියෙන ප්‍රේමේ දයාව මෛත්‍රී ආශාව. ඉතින් ඒකට මේ අපි අගය කරන්නේ කරුණාවට දයාවට මෛත්‍රියට ආශාවට කොහොමද ආශාවක් තමයි මේ අම්මයි පුතයි දෙන්න ලබනාත්මෙත් ඒක වෙන්නේ. නමුත් මේ ද්වේෂෙමුත් ඔය වගේම එකක් වෙනවා බුදුරජාණන්සේම කරුණ ප්‍රේමේවත් මනාපේවත් අමනාපේවත් අගේ කරන්නේ නැහැ කියලා. අගේ කරන්න බෑ. අගේ කෙරුවොත් අපිට මේ මධ්‍යම ප්‍රතිපදා ගැන කතා කරන්න වෙන්න බෑ කියලා. එතකොට ඒකට තද බල මේ සභාවේ ගියා ඉතින් ඔය මත මතිමතාන්තර. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා මේ වෙච්ච සිද්ධියක්, අත්තර වෙච්ච සිද්ධියක් වෙන්න බෑ ඒක මේ গুপ্ත පැත්තක් තියෙනවා. තාත්තයි පුතයි වශයෙන් ඉපදිලා ඒ පුතාට තාත්තගෙන් තදබල අසාධාරණ වෙලා තියෙනවා මේ ජීවිතය ඇතුළත. වෙච්ච නිසා ඒ පුතා ගිහිලා ඊගාසරේ තාත්තා වෙලා තියෙනවා ඊට පස්සේ අර තාත්තා පස්සේ ඉපදලා ගිහිලා පුතා වෙලා ඒ තරහට තමන්ගේ දරුවා මරලා තියෙනවා. මැරුවට පස්සේ මොකක් හරි උපුනරුප්පත්ති කතාවකින් බලනකොට ඊට ඉස්සෙල්ලා ආත්මේ තරහ ගතියක් පේන්න තිබිලා නැහැ. පුතා වෙලා ඉඳලා තියෙන දිගටම තත්තත් එක ද්වේෂය. ඒ ද්වේෂය නිසා ඒ සම්බන්ධතාවම ඊගාවාත්මය කියලා පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා ඉපදලා මරලා තිනවා. ඉතින් එතකොටත් අර මේ තාත්තයි පුතයි වීමට ආදරේ කරුණාව හේතු වෙනා වගේම ද්වේෂත් හේතු වෙනවා. ද්වේෂත් හේතු වුණාට පස්සේ පේන තියෙන මේ බද්ධ වෛරය කියන එක, බද්ධ ප්‍රේමය කියන එක දෙකම එකම කෘත්‍ය තමයි කරන්නේ සංසාරයට බඳින එක තමයි කරන්නේ. ටික හරි අමාරුයි අපි ඉගෙනගෙන තියෙන සදාචාරාත්මක සමාජික වටිනාකම් එක බලනකොට මේ නිවන් දකින්න එක පැත්තක තියදී ගිහි ගියත් හැර දැමීම පවා මුගක් දකින්නේ මේ සමාජ විරෝධී වැඩපිළිවෙලක් විදියට. ඉතින් අර මේ ප්‍රශ්නේ අහන එකට උත්තරයක් වශයෙන් අපිට කියන්න තියෙන මේක අහලා මම අහලක් තියෙනවා හිතා ගන්නත් පුළුවන් මේ මාතාව කාන්තාව බොහෝ විට තමන්ගේ දරුවන්ගෙන් තමයි නම්බුව ලබන්නේ. වැඩි දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වඩා මාතෘත්වයේ තියෙන එක තමයි අපේ සමාජයේ තියෙන ගතිය. ඉතින් ඒක නිසා ඒ දරුවන් අතහැරීම කියලා කියන්නේ මෙලොව වශයෙන්ම ප්‍රතිමූර්තියට හානි කර ගැනීමක් වෙනවා. නමුත් අවශ්‍ය කරලා තියෙන නිවන නම් ගිහි අතාරින් නැතුව කරන්න පුළුවන්. මේ ලංකා අපේ බුද්ධ ශාසනය ඉදපු සෝනා කියන උපාසකම්මා මේ වීරිය පිළිබඳව බුදුජානකගේ ඒත දකපාලින් ලැබපු කෙනෙක් දරුවන් 20 දෙනෙක් හිටපු අම්මා කෙනෙක් වීර්යවන්තව කටයුතු කරලා පැවිදි වෙන්නෙම නැතුව නිවන් ලැබලා තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රශ්නේ අහන්නේ ගීගී අතහැරීම පිළිබඳව. ඉතින් ගීගී අතහැරීම ඒ විදිහට තද බල විදිහට සලකන්නේ නැතුව නෙක්ඛම්මයේ කියලා කියන්නේ කාමයාගෙන් වෙන්වීම කියන අදහස ගත්තොත් ඒකට ගොඩේන පිළිතුරක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් වූ පුද්ගලයන් අතින් පංචශීලයේ අනිවාර්යම නොකඩෙනවාද? සෝවාන් වූ පුද්ගලෙක් ඊළඟ භවවලදී පංචශීල නොකඩෙන ලෙස විපති ජීවත් වේද? අනිත්‍ය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා පුහුණු කිරීම උපාදාන ක්ෂය වී නිට්ටය වූ නිවනටපත් වේද? පළවෙනි එක අපේ තේරවාදයේ සම්මුතියක් විදිහට පිළිගන්නවා. අභෞවිය පුද්ගලෙක් වෙනවයි කියලා සිල්පද කඩන්නේ. එයාට සිල්පද කඩන්න බැරි සත්‍ය කරපත් වෙන එක සත්‍යක් මරන්න හොරකමක් කරන්න ආදි දෙයක් මොකද මේ මරණ සතාගේ මානසිකත්වය තේරෙනවා නම් Tamanට ඊට පස්සේ මම මේ தත්තරපත් වලත් මම මේ කැමති වෙනවාද කියන එක විදිහට බලන්නේ අබෝධ ලැබුවට පස්සේ දෙක සෝවාන් පුද්ගලෙක් ඊළඟ භවවලදී පංචශීලයේ නොකඩන ලෙස ඉපදී ජීවත් වේද ඒ දෙකම පොතේ දැන මෙහෙම බලනකොට පේන තියෙන්නේ ඔව් කියන එක තමයි. කැඩෙන්නෙත් නැහැ. ඒ වගේම උපදින ඊගා භවයේදී ඒ වගේ පහත් වැඩ කරන මට්ටමකට එවැනි සමාජයක උපදින්නේ නැහැ Tamanට පරිසරයේ පවා වාසිදායක පරිසරයක් හම්බෙන්නේ. අනිත්‍ය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා පුහුණු කිරීමෙන් උපාදාන ක්ෂේවි නිට්ටය වූ නිරතපත් වේද මේකට සරුවචනාංශයේ උත්තර දීලා තියෙනවා. සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංඛතයක් කියලා. සකස් කරන ලද්දක් කියලා. නමුත් මගේ ඥාණයෙන් බලනකොට සර්වචනසේ දේශනා කරනවා මගේ ඥාණයෙන් බලනකොට මට හිතා ගන්න පුළුවන් අඩුම සංකතය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. අනිත් ඒවා සංකත තමයි. අනිත් ඒවා සූත්‍ර තමයි. අනිත් ඒවා ගොඩනගපු දේවල් තමයි. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගෙවා දමන්න පැත්තට හදපු සංකතයක්. ඒක නිසා මේ අනිත්‍ය වූ අෂ්ටාංග මාර්ගයේ මේක විස්තර කරනකොට කියන්නේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය සහ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය කරලා කරලා කරලා පුරුදු කරලා පුරුදු කළා තමයි එක චිත්තක්ෂණයක ඔක්කොම මාර්ගාංග පෙළ ගැස්සিলা ලෝකෝත්තර පැත්තට යනවා එතකම්ම සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ අනාසවා ලෝකුත්තරා අටි අට්ටංගික මග්ග කියලා දෙකට කඩනවා. ඒ සාසව වූ ආශ්‍රව සහිත වූ පුඤ්ඤ භාගියා පින්පක්ෂයට වැටෙන්නා වූ උපති වේපක්කා සම සංසාර සැප දුක් ලබා දෙන්නා වූ සාසන ලෞකික වූ ආරියෂ්ඨංග මාර්ගයක් තියෙනවා. ඒක කරලා කරලා කරලා කරලා තමයි ඒකේ කියලා පැමිණෙනකොට නැත්නම් මුදුන්පත් වෙනකොට තමයි ලෝකෝත්තර ආෂ්ටාංග මාර්ගය සුදුසුක් වෙන්නේ. ලෝකෝත්තර ආෂ්ටාංග මාර්ගය එක චිත්තක්ෂණය පහළ වෙන්නේ. ඒක පහළ වෙන්නේ නැතුව ලෞකික අරස්ථා මාර්ගයෙන් කරන්නේ ලෝකෝත්තර මතයටපත් කරන එක විතරයි. ඊට පස්සේ කාර්ය සිද්ධිය කරන්නේ ලෝකෝත්තර අරස්ථාංග මාර්ගේ. නමුත් වඩන්නා වූ මේ ලෞකික අරස්ථාංග මාර්ගයේ සංකතයක් තමයි. ඒක බුදුරජාණන්සේ සකස් කරන ලද්දක්. ඒකල උන්වහන්සේකට යටින් අස්සම් කරලා තියෙනවා මේක තමයි අදුම සංකතය මට තේරෙන අදුම සංකතය කියලා මේ ප්‍රශ්නේ බුදුරජාණන්සේ ඒ කියන්නේ අනියමාර්ථයෙන් උත්තර දීලා තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකත ධර්මයක් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික ස්වභාවික දෙයක් නෙවෙයි අස්වාභාවික දෙයක් සකස් කරන ලද්දක්. සමීකරණයක්. ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. බුදුහාමුදුරුව පූට්ටු කරලා හදපුවක් කියන එකයි. සකස් කරන ද පූට්ටුවක් සංකතයක් සකස් කරන ලද්දක්. ස්වභාවික දෙයක් නෙවෙයි. ගහකින් පළ ගන්න gediyak වගේ එකක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය එක ක්ෂණයකට පහළ වෙනවා කිව්වේ එතකොට පුද්ගලයාට සෝතාපන්න හරි අඹරවගෙනම යන්නේ. ඒ මුස්ගල ඉතුරු වෙන්නේ නැහැ. නාසමාපෝ හන්දි ගෑවිලා නාසමාපෝ කියන කාලා තියෙනවා දෙපලේ බයිනොට බයිනේ නාසමාපෝ කියලා તો හන්දි ගෑවිලා බල කියලා ලෝකෝත්තර ආර්ය සමාර්ගය සක්කාය දිට්ඨිය හන්දි ගාලම දානවා ආයේ මේ මිනිහත් අඹරවාගෙනම තමයි යන්නේ මිනිහා ඉතුරු කරන්නේ නැහැ මේ අකුණක් ගහනකොට සද්දෙයි ආලෝකය අතර පුංචි වෙනසක් හරි තියෙනවනම් ඒ වෙනසෙන් කියන්න පුළුවන් කොච්චර දුරද තියෙන්නේ කියලා. ලං වේග ලං වේග නැවිලා සද්දෙයි ආලෝකයයි එක වෙලාවෙ සිද්ධ වුණා නම් Tamanට වදින වෙලාව තමයි. ඒකට සාක්ෂි දෙන්න කවුරුත් නැහැ. ආලෝකයයි සද්දයයි එක තැනම වුණා නම් ඒ කියන්නේ Tamanට වදින්නේ. එතකොට ජෙමිනියාගේ ආයතර වෙන්න ආදාහනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දෙකේ වෙනස තියෙන තාකල් සද්දේ ආලෝකයේ වෙනස තියෙන තාකල් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා වෙලාවක එනවා ඔක්කොම එක සැරේ වදිනවා වැදුනට පස්සේ කියන්නේ මෙතනමයි අකුණ වැදිලා තියෙන්නේ චීතකොට ආයේ මරණ පරීක්ෂණ කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. භාවනාදී සිත නිවීමටපත් වූ විට අනාභිරත සංඥා වඩමින් අනිත්‍ය බව දකිමින් උපේක්ෂාවෙන් සිටීම ප්‍රමාණවත්ද එම උපේක්ෂාවද ක්ෂය වී යනවා නොවේද මීට වැඩිය පොඩි දෙයක් මතු කරන්න පුළුවන්. හොඳට ආනාපානෙ සමනයකටපත් වෙලා භාවනා කරනවද නොකරනවද හුස්ම වැටෙනවද නැද්ද කියලා ඉන්න පුළුවන්. ඒ වෙලාවේ ඉන්නකොට සිද්ධි වගේක් වෙනවා. මේ කය තියෙන බවට, භවයේ තියෙන බවට දැනීම තියෙනවා. බාහිරේ ශබ්ද තියෙනවා. හිතවිලි වගේකුත් එනවා. ආන්නේ හිතවිලිදී එනකොට අර නිකන් ඉඳ පුරුදු නැති හිත එක්වර එක සද්දයක් තෝරගන්නවා. එනතම් වේදනාවක් තෝරගන්න නැත්නම් හිතවිල්ලක් තෝරගන්නවා ඒ තෝරගන්නේ අනිත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ මොකක් ඒ කැපිපේන එකක් නෙමෙයි මොකද්ද අභිරතියක් නිසා සද්ද තියෙනවා වේදනාවක් තියෙනවා හිතවිලි තියෙනවා මොනවක් අධ්‍යා තෝරන්න නැතුව ඉන්නවනම් අනබිරතිය කියනවා මොකද වරින් වරම අපේ හිත සද්ද හිතවිල්ල මොකද වෙන්නේ කියලා බලන්න හිතනවා නිකම් පරිේශන තෘෂ්ණා සමානට මේ වේදනාව දිහා බලන්නේ. ඒ බලනකොට ඒ දන්නවා ඒ එකක් තෝරන්නේ අනිතව ප්‍රතික්ෂේප කරන්නේ මේකට අබිරතියත් අරකට අනබිරතියක් කියලා. නමුත් ඒ පිළිබඳව පශ්චාත්තාප වෙන්න ගියොත් ඇයි මගේ හිත මේ මොනවාකට අල්ලන්න එපයි කියලා තියෙද්දි මේ පුරුද්දට වගේ නිකන් ඉන්න බැරි කමට කට කහනවට අල්ලන්නේ මොකද්ද කියලා ඒක දැනෙනවනේ තමයි දැන් මේක දිගේ පොඩ්ඩක් ගිහිලා තියෙන සද්දයක් දිගේ වේදනාවක් දිගේ අන්න ඒක පිළිබඳව පශ්චාත්තාප නොවීමටමත් කියනවා අනබිරතිය කියලා. වෙච්ච එක ගැන පශ්චාත්තාප නොවීමට මේක උදව්වක් කරනවා. යන්නේක යනවා අර පුරුද්දට ඇදිලා යනවා මම පරීක්ෂණ කරන්න එපා ඒක ගියා ඒක ගැන අය පැවෙන්න එපා මම අබිරතිය නෙමෙයි අනබිරතිය වඩන්නේ කියලා කරගෙන කරගෙන යනවා එතකොට මේක යනවා අනිත්‍යපදයෙන් උපේක්ෂාවෙන් සිටීම පමණක් ප්‍රමාණවත්ද එම උපේක්ෂාවද ක්ෂය වී යනවා නෙවෙයිද කියලා උපේක්ෂාවේ ක්ෂය වීමක් ගැන කතා කරනකොට කේවල தত্ত্ব নিরপেක්ෂ தত্ত্ව පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද අපේක්ෂාව කියලා කියන්නේ මේට වැඩිය තමක් මේ සාපේක්ෂව ඉස්සරහක් බලනට කියන අපේක්ෂාව කියලා. උපේක්ෂාව කියලා කියන්නේ සාපේක්ෂකම දෙකක සංසන්දනය නැති තැන নিরপেক্ষ භාවයට කියන නමක් තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් පටන් ගන්නකොට අපි දන්නේ දෙකක් ගලපමින් ගන්න උපේක්ෂාව. නමුත් ඒක දෙක කිලින් ළඟට ළඟට ළඟට ළඟට එනකොට උපේක්ෂාවේ හරියට කෙලිම කුඤ්ඤ උඩට එනකොට දෙකක සංසන්දනයක් නැහැ. හරියට අපි ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ද්‍රවයේ උඩට ගියා වගේ හරියට උත්තර ද්‍රවයේ උඩ හිටගත්තා වගේ කක්ෂයේ ඉනකොට වටවලල්ල ගියාට ද්‍රවයේ උඩ ඉඳලා නිකන් එතනම කරකැවෙන එක විතරයි වෙන්නේ. ඇක්සල් එක උඩට ගියා වගේ. එතකොට උපේක්ෂාව සංසන්දනය කරන්න දෙයක් නැහැ. අන්ත දෙකක් නැහැ. එතකොට උපේක්ෂාව ඉන්නවද නැද්ද කියලාවත් දැනගන්න ගැටලා බලන්න දෙයක් නැහැ. ඒකට කියන කේවල తত্ত্বය කියලා, নিরপেক্ষ తত্ত্ব කියලා, ඇබ්සලියුට් කියලා එකක්. ඉතින් ඒ නිසා උපේක්ෂාව කරන්නේ අර හොඳටම ගැහි ගැහින එක අපි පෙත්ත පදින්නේ නැත්නම් සීසෝ එකේ ඉඳගන්නේ. ඉඳගන්නට ඈතම ඉඳගන්න තමයි හුඟක්ම ජොලිය තියෙන්නේ. නමුත් ඒ කියන්නේ ළමාකම ලපටිකම. දැන් එන්නේ එන්නේ මැදට ආවට පස්සේ හරියට ඇක්සල් එක උඩට ගියාම අර තියෙන කම්පන වේගයේම එහාට මෙහාට මෙහෙම වෙනවා. නමුත් විශාල උච්චාවච භාව නැහැ. එතෙන්ට ගියාට පස්සේ අන්ත දෙකක් නැහැ දැන්. මෙහෙම මෙහෙම පොඩ්ඩක් පැද්දෙනවා තේරෙනවා එච්චරයි. මේක හොඳට දකින්න පුළුවන්. උන්චිලාව පැදුම් අරගෙන පැදලා පැදලා පැදලා පැදුම් නතර කරලා උන්චිලා එහෙම හිමීට යනකොට ඇස් දෙක වහ ගන්න ඕනේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ හිත හෙල්ලෙනවද උන්චිලාව හෙල්ලෙනවද හොයන්න බෑ. නතර වෙලාද මෙහෙම වටේ යනවද මෙහෙම යනවද මොනවක්වත් හොයන්න බෑ. ඇද්දක අරින්න නැතුව අපිට ගලපන්න බෑ දැන් ඉන්නවද යනවද කියලා. උන්චිලා නතර වෙනකොට ඇත් එක වහගන්නවා. ඒකට කියනවා යකාගොන්චිලාව කියලා එකක්. යකාගොන්චිලාව කියලා කියන්නේ මේ වගේ පොඩි කාමරයක් තියෙනවා මේ පැත්තෙල මේ පැත්තට බාල්කයක් තියෙනවා. ඒකේ ඔන්චිලාවක් දාලා තියෙනවා. මේකේ ඉඳ ගන්න කියලා ඉවරලා ඒ පිටිපස්සින් එකන කාමරේ හොල්ලනවා. කාමරේ සෑල්ලුවට හදලා තියෙනවා. හොල්ලනට අර මනුස්සයා කාමරේ මේ පැත්තට යනකොට ඔන්චිලාව බදා ගන්නවා. මෙහා පැත්තේ නටවත් බදා ගන්නවා. ඒකල කාමරේ සම්පූර්ණ කරවලට වමන දාන්න පටන් ගන්නවා. මනසේ හෙල්ලිලාවක් නැහැ. මිනිහා ඉන්නවා කාමරේ කරකවන. ඒ කැන්බරා වල තියෙන මේ මේ මේ සයන්ස් එක මේ මේ මියුසියම් එකේ හදලා තියෙනවා ඒක. ඒකට යන්න තියෙන්නේ ඒ දණ්ඩක් දිගේ. ඒ දණ්ඩ වටේට තියෙන විශාල වීදුරුලින් හදපු මේ බිංගයක්. ඒ බිංගේ කරකෙනවා. කාටවත් අර කරා යන්න බෑ. යනකොට වීසියෙනවා. ඇත්තටම Taman යන එක මොකක්වත් වෙලා නැහැ. ඇතුල් වෙනකොට ගැම්මක් තියෙනවා. දැන් දන්න මේක කරකිනවා පේන. ඇතුළට ගියාට පස්සේ මේ මුළු එකම කරකිනවා. එන්න වීදුරු. කරකින ගියාට පස්සේ අර දෙපැත්තේ තියෙන ඇඳ අල්ලගෙන ළඟ ඉන්න කට්ටිය අල්ලගෙන අංජබජල් තමයි. හෙල්ලෙන්නේවත් නැහැ. ඒ වගේ මේ සාපේක්ෂ නිර්පේක්ෂතාවයේදී අපේ හිත හොල්ලන්න පටන් ගත්තොත් අපිට තේරෙන්නේ ලෝකෙ හෙල්ලෙනවද හිත හෙල්ලෙනවද කියලා. ඒක නිසා උපේක්ෂාව කරන්නේ ඒ සාපේක්ෂ උපේක්ෂාව නිර්පේක්ෂ උපේක්ෂාවක් කාට ගෙනියනවා එහෙම නැති උපේක්ෂාවට අපි කියනවා අඥාන උපේක්ෂාව කියලා. අඥාන උපේක්ෂාව කියලා කියන්නේ ප්‍රශ්නේ පැන යාම සඳහා අපි කරන විකාරය බොනවා එහෙම නැත්නම් හිත මත් කරගන්නවා මදේට ප්‍රමාදයටපත් කරලා උපේක්ෂාවක් වෙනවා. ඒ කියන්නේ ඒවට කියන්නේ මේ අඥාන උපේක්ෂාව. එතකොට ඒක নিরপেক্ষ තත්ත්වයට ගෙනියන්නේ මේ බුදුරජාණන් වහන්සේ හදලා තියෙන එක හෙල්ලෙන තැන ඉඳලා කෙලින්ම පිවට් එක උඩට ගේන උපේක්ෂාවක් තියෙන්නේ. ඒකේ නිසා මේ ගුරෙක් ඇතුවම යන්න ඕනේ. ප්‍රතිපදාවක් ඇතුවම යන්න ඕනේ. ඒකේ හිතේ ස්වභාවයෙන් හැදෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් දවස් කීපයකට ඉස්සර වෙලා ඔබ වහන්සේ ඒ ධර්මදේශනාවේදී කිව්වා භාවනාව වනතුරු භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. භාවනාව නැති විටයි සත්‍ය අවබෝධය වෙන්නේ කියලා. දැන් ඔබ වහන්සේ කිව්වේ ඔය ඔය தත්ත්වයේ දිගටම යාමක් ඒ කියන්නේ කරන තැන ඉඳලා කරන තැනට යනකොට තමයි මරණවා කියන්නේ. කලතුණා වෙන්නේ අන්තිමට සියල්ලට වෙන්නදල්ලා මොනවාක්වත් Taman නොකර ඉන්න පුළුවන් නම් සෑහෙන තලතුණකම තියෙන කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයේ විවිධාකාර උලිහිලි පෑම් කරනවා. ජය ආරම්භ දෙනවා, පරාජය ආරම්භ දෙනවා, යසස ආරම්භ දෙනවා, ආයස ආරම්භ දෙනවා, සැප දුක් ඒ ඔක්කොම තියේදී ඒවා ඒ බව නොදක ඉන්නවත් නෙවෙයි, නොසලී ඉන්න පුළුවන් නම් අශෝක ධර්මේ කම්පණ වීම තමයි අපි සාමාන්‍ය උපේක්ෂාව කියන එකේ අදහස් කරන්නේ. ඉතින් කම්පාව කම්පා වෙලා වෙලා වෙලා වෙලා ඒකේ ආධිනව දකිමින් තමයි අපි අර මධ්‍යස්ථානට යන්නේ මැදට මැදට යන්න යන්න අර සලනෝ චලන තියෙන උච්චාවච භාවයේට කරන ප්‍රතික්‍රියා නතර කරලා ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව. මම කියන්නේ සාම යමක් නොකර සිටීමේ හැකියාව උරගා බලන්න. ලෝකේ සම්පූර්ණ චලන තියෙන විෂමතාවයේ තියෙන තමන් ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව වෙනකොට ඒ අර ඒකවෙන් එන බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ මූලධර්ම ප්‍රශ්නයක් කියලා ඉවත නොදම පැහැදිලි කිරීමක් කරන වෙන කාරණක ඉල්ලා සිටිමි. සක්කාය දිට්ඨිය දිට්ඨිමාන යන වචන වලින් අදහස් කරන්නේ කොහොමද? අස්මිමානේ. වහන්සේ සරල උපමාමකින් කරුණු පැහැදිලි කිරීමෙන් එම කරුණු වටහා ගැනීමට මතක තබාගැනීමට බෙහෙවින් උපකාර වන බැවින් ඒ ආකාරයට මේ කරුණ පිළිබඳව පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්කාය දිට්ඨිය කියනවා මේ සෝවාන් මාර්ග ඥානෙදිම සෝවාන් අවස්ථාවේදීම නැති වෙනවා කියලා මේ කය මම මේ කය මගේ මේ කය මගේ ආත්මය කියලා පාවිච්චි කරන ගතියක් එන ගොරෝසු මේ දිට්ඨියක්. නමුත් ඒක නැති වුණාට ඉස්සරහට සෝවන් වෙච්ච කෙනා රහත් මාර්ගයේ දක්වා යනකම් සාපේක්ෂව සලකා බැලීමේ කුණ්‍යයක් විදියට මදහත් තනක් විදියට තමන් තමන්ව සලකා ගන්නවා. ඒකට කියන අස්මිමානිය කියලා. අස්මිමානිය සක්කාය දිට්ඨිය මණ්ඩි වාගේ. සක්කාය දිට්ඨිය අයින් කෙරුවට අර වාජනේ මණ්ඩි මිටන වගේ තියෙනවා. ඉතින් ඒක අස්මිමානිය නැති වෙන්නේ මාන තණ්හා දිට්ඨි මාන කියනකොට දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි දිට්ඨි කොටස කඩලා ගියාට මාන කොටස ඉතුරු වෙනවා. මාන කැඩෙන්නේ මේ අරයත් මාර්ගයෙන් එතකම්ම අර කුඤ්ඤ ගහපු තැන නැත්නම් තුවාලේ සනිපෙච්ච තැන ආඩේ තියනවා වගේ සක්කායත විලා ගලවපු තැන කැළල තියෙනවා. ඒක මැනීම සඳහායි පාවිච්චි කරන්නේ. මේ මෙතන මම මෙතත් ඒ තැනැත්ත කියලා කියන ඒ තැනැත්ත කියලා කියන්නේ ඒ තැන ඇත්ත කියන එකයි. ස්ථාන තමයි අපි මේ දේශය අනුව තමයි අපි සම්බන්ධ කරන්නේ. එතකොට මේ තන වෙන්නේ මම තමයි. ඒ තනත්තා එතකොට මෙතන ගන්නවා නමුත් මේක දික්ටි වශයෙන් අල්ලලා නැහැ දැන්. හැබැයි මාන වශයෙන් අපිලා තියෙනවා. මැනීම සඳහා පාවිච්චි කරනවා. එතකොට ඒ මාන චෛතසිකය මාන ප්‍රපංචය ගැලවෙන්න යන කාණ්ඩ සක්කාය දිට්ඨිය සනීප වෙච්ච තැන නැත්තම් ගහේ gediye වැඩිච්චාම gediye වැඩි ඇලවිලා තිබුණ කුප්පිය ගැලවිච්ච තැන ආඩේ තියෙනා වගේ තුවාලයක් වෙලා සනීප කෙතන ප්‍රകෘති හැම එන්නේ නැහනේ. කැළල තියනා වගේ මාන කැළලේ තමයි මේ මේ අස්මිමානිය කියලා පෙන්ලා දීලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අභිධර්ම ඉගෙන ගැනීම සහ දැන ගැනීම භාවනාවට බාධාවත්ද? ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ අභිධර්මයේ අවුරුදු 26ක් යනකම් ඉගෙනගෙන චේත්‍යාංගන ධම්මාචාර්ය ලබලා දැන් අභිවංශෝසාවදී ලබලා තියෙනවා. පණ්ඩිතා අභිවංශ කියලා තමයි ශාංශ කියන්නේ. නම පණ්ඩිතා අභිවංශ උසවාදී ලැබලා තියෙන. ඒ ශාංශ කියලා තියෙනවා ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා නම් මොන දෙයක්වත් බාහනට බාධා කරන්න. මොන දැනුව කොච්චර තිබ්බත් බාහනට බාධා වෙන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රයෝජනේ සලකන්නේ නැතුව ඒ දැනුම මාන්නයට පාවිච්චි කරොත් නැත්නම් අනු පහත් කළ සලකන්න හෝ මං විතරයි දන්නේ කියලා ඒක ඉතින් කරදර කරනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා අභිධර්මයේ උනත් දැනගෙන හිටියට ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉස්සරහා මේ චින්තාමය ඥානෙ ඉස්සර කරන්නේ නැතුව ඉන්නවනම් අභිධර්ම දහිර කියලා බාධාවක් වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම බාධා වෙන්නේ නැහැ. ඒ වෙනුවට සමහරලාට කියන හොඳට කවුරු හරි බණක් කියලා දෙනකොට තේරුම් ගන්න උදව් කරනවා කියලා. හැබැයි ඒ ඒ වැඩේට විතරයි පාවිච්චි කරන්න ඕනේ. භාවනාවේදී ඉස්සරහින් කියන්නේ නරකයි. භාවනාවේදී හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂ ඉක්ම කරන යන්න ඕනේ. එහෙමනම් මේක බාධාවක් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් සමාධිය ඒකාග්‍රතාවය සහ ධම්මට්ටිති සියල්ලම එකමද? සමාධි ඒකාග්‍රතාව කියනනම් සමාධි චෛතසිකේටමයි ධම්මටිචිය කියනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහේම ඒක කියන්නේ මෙහෙමයි මේ ඒ ඉන්ද්‍රිය ධර්ම පහ මේ අත ඇඟිලි පහ ගත්තොත් මේ ඇඟිලි පහ පස් දිශාවකට යොමු වෙලා තියෙනවා ධම්මටිචියදී මේ ඔක්කොම මෙහෙම වෙනවා ඇඟිලි පහම ඒක දිශාගත වෙනවා ඒක රස වෙනවා එකම අරමුණක් දිහාවට යනවා ඉතින් එතකොට ඒ අර විසංවිධිත අසංවිධිත බල පහක් මෙහෙම ඒක රස වෙනයි කිව්වට පස්සේ ඒකේ ඒ පුද්ගලයාට හිතා ගන්න බැරි ශක්තියක් කරන් දෙනවා ඒතන. ඒ පුද්ගලයාගේ තියෙන සක්කාය දිට්ඨිය ආදී තණ්හාමාන දිට්ඨි මෙහෙවලින් වලින් තොරව ධර්මයේම ජවයක් වෙන්න පටන් අර ගන්නවා අසංවිධිත බල ශක්ති ගොනු වෙන එක. නිසා ධම්මටිටිය හුදු සමාධිය නෙවෙයි. හුදු සමාධියට වැඩිය ඒක සද්ධාවෙන් වීරියෙන් සතියෙන් ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙච්ච සමාධිය. සක්කාය දිට්ඨිය නැති කරගෙනට ආනාපාන භාවනාව හැර වෙනත් භාවනා ක්‍රමයක් කියා දිය හැකිද කරුණාවෙන් පහදා දෙන වාංශයට සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන්සේ දේශනා කරපු හැම භාවනාවකම සක්කාය දිට්ඨිය කඩන්න පුළුවන්. ඒක නිසා එකක්වත් නැහැ. සක්කාය දිට්ඨිය වඩන හෝ සක්කාය දිට්ඨිය ඉස්සරහා දන ගහන භාවනා ක්‍රම එකක්වත් නැහැ. හැම එකක්ම තියෙන්නේ පළවෙනි සෝවාන් මාර්ග ඥානයේ දක්වා එළවෙන එළවෙන එකක් තමයි. එහෙම නොවෙනවන ඒවා බුද්ධ කාලට ඉස්සලා තිබිච්ච භාවනා ක්‍රම. ਸਰවචනාසේ දේශනා කරපු භාවනා ක්‍රම නෑ. මේ ළඟදී බණකදී ලොකු ස්වාමීන් මතක් කරා අනුස්සති භාවනාවකින් ඕන එකකින් නිවන් ලබනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී එතකොට අනුස්සති භාවනා කියන්නේ යන්තම් බුද්ධානුස්සති භාවන කරන යන්තම් උපචාර සමාධියට විතරයි කියන්නේ. ඊට ගියාට පස්සේ ඊගාව එකට යන්න ඕනේ. එතෙන් ගිහිලා හොඳ එකට යනවා. ඒකෙම කෙලවර කරන්න යන්න කියලා එහෙම එකක් නැහැ. සමා භාවනායෙන් කරන්නේ අපි ගොඩ ඉඳලා වතුරට ඇදලා දාන එකයි. එන්න එන්න එන්න එන්න ගැඹුරට යන්න පුරුදු වෙනවා. ඒක ඉතින් ඒකට අර ඕපන් අයික කියන ගුණය, උපාය කෞශල්‍ය තියෙනවා නම් වැඩි වැඩි කල්යාණ මිත්‍ර හම්බ වෙනකොට වැඩි වෙනි බණ අහනකොට තමන්න ඕනේ විදිහකට නවීකරණය කරගෙන විවිධාංගීකරණය කරගෙන වවාගෙන යන්න පුළුවන්. අරුණී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී ඔසවනවා හි මුලැමැදාග මා තේරුම් ගත් ආකාරය මෙසේය. විලුඹ පොළවෙන් ඔසවන මොහොත මුල ලෙසත් විලුඹා පාදයේ ඇඟිලි අතර මැද ස්ථානයේ ඔසවන මොහොත මැද ලෙසත් පාදයේ ඇඟිලි වල අග කොටස ඔසවන මොහොත අග ලෙසත් මේ නිවැරදිදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ ඉල්ලා සිටි මේක ඒ ආන්තික වශයෙන් හරි. අංග සම්පූර්ණ වශයෙන් මේක තව දියුණු කරයි මොකද එසවීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ පොළවෙන් පය ගැලවීම නෙවෙයි යැවීම දක්වා සියලු ක්‍රියාවලිය ඔක්කොම වෙනවා ඔසවීමට. ඒ නිසා මේකෙන් කතා කරලා තියෙන්නේ පොළව පය බඳා පොළව බදාගෙන තියෙන පය විලිබෙන් ඉසිලා මැදින් ඉසිලා ඇඟිලි වලින් ඉසන එක විතරයි. නැත්නම් එසවීම යැවීම ආරම්භ කරන තෙක් ඔක්කොම ක්‍රියාවලිය එසවීමට වැටෙනවා. ඉතින් මේක නරක නෑ මේ විදිහට කරගෙන කරගෙන යනකොට මේකේ මේ අටුවාචාර්යන් වහන්සේලා ඒකට පොඩි උදව්වක් වශයෙන් කියලා තිනවා යථාපාකටං විපස්සනා බිනිවේෂෝ පච්චා අනුපහට්ටං තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා. යමක් ප්‍රකටද එතනින් අරගෙන කරගෙන යන්න පුරුදු වෙලා යනකොට ඉස්සල නොපෙනිච්ච දේවල් පවා පේන්න පටන් අරගනි එදාට සම්පූර්ණ භාවයක් වෙයි. සම්මසනේ. පටන් ගන්නකොටම සම්පූර්ණත්වයක් ඉල්ලන්න යන්න එපා. සපණ්ඩම් ගන්නකොට ඉදිරිපත් වෙච්ච ක්‍රමයෙන් කොනක් අල්ලගෙන කරගෙන යන. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකේ අඩුපාඩුකම් ටික සම්පූර්ණ වෙනවා කියන්නේ. එසේම සක්මන් බණාවේ යවනවාහි මුල ලෙස ඔසවනවාහි අවසන් මොහොතට පසු මොහොතත් අග ලෙස තබන මොහොතට පෙර මොහොත ලෙසත් සිටී. ඒත් මේ මැද අවස්ථාව කුමක්දයි වටහාගත නොහැක. කරුණාවෙන් මේ පැහැදිලි කර දෙමින් ඔබ වහන්සේගේ ඉල්ලා සිටිනවා. මේක ඉස්සලා එක පෙන්නනවා එසවීමේ ආංශික කොටසක් දෙවෙනි එක පෙන්නනවා යමනකේ ආංශික කොටස් මේක හොඳ ආරම්භයක් කියලා කියයි. කරගෙන කරගෙන යනකොට අරකේ අඩුව මේකෙන් පිරෙයි මේකේ අඩුව ඒකෙන් පිරෙයි. මරණකම්ම රහත් වෙනකම්ම මේක ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔය ආනාපානේ පවා සක්මනේ පවා කවදාකවත් දැන් ඉවරයි දැන් දන්නවා කියන වෙලාවක් එන්නේ දන්නා කියන දැනුමින් හෙට ගියාම ඒකට තව තව දේවල් එකතු අන්නේ ඒ නැවුම් ගතිය තව තව දේවල් දැකීමට තියෙන කුසල ඡන්දය කවදාවත් පාවා දෙන්න එකයි. දිගටම කරගෙන යන එකයි තියෙන්නේ. මේක තියෙන්නේ ආරම්භය පමණයි. දැපි පැයකට ආසන කාලයක් කරන් තිනවා මේකෙන් මේ ලිඛිත ප්‍රශ්න ප්‍රදේශයේ સમાપ્ત වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උපේක්ෂාව ගැන විස්තර කර එකේ මට පොඩ්ඩක් අතපස වුණා මේ උපේක්ෂාවේ කොටස් දෙක එකක් নিরপেক্ষ අනිත් සාපේක්ෂ. අතන උපේක්ෂාව කියලා කියන්නේ සාපේක්ෂ භාවය අතාරිනවයි කියන එකයි. උපේක්ෂා කියන්නේ নিরপেক্ষ තමයි. අනිත් එක කියනවා කේවල කියලා. කේවල தත්ත්වයකටපත් වෙනවා. නැත්නම් එහෙව් කියන தත්ත්වය තමයි උපේක්ෂාවේ හොඳටම මණ්ඩිය. උපේතාවේ සාර මණ්ඩිය ගත්තාම එහෙව්කම මොනම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හිත චලනයේ සැලෙන්නේ නැහැ. ඒ තියෙන දේ ඒ විදිහට බාර ගන්න ලෑස්ති. එතකොට ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියනවා එහෙව් ගතිය නැත්තම් තතතාවය කියලා. ඒක තමයි අපිට ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙනවා කියන්නෙම මොකක් හරි එක ගැටි ගැටි ඉන්න එක තමයි. තියෙන දේ පිළිගන්න කැමති නැහැ. නිකන් මේට වඩා හොඳට වෙන්න ඕනේ, වැඩිපුර වෙන්න ඕනේ, ඉක්මනට වෙන්න ඕනේ කියලා හොයනවා. ඒ හොයන තාක්කල් හිත කවදාකවත් මේ සම්පත්‍තිකර තත්ත්වකටපත් වෙන්නේ නැහැ. උපේක්ෂාවේදී පැමිණි දුක් පැණි රහයි කියලා මේ මොන જાති කරත් මේක වෙනස් කරන්න බෑ. නිසා මේක මේකට සාදර වෙච්ච ගමන් ඒන தત્ත්වයේ කේවල தત્ත්වයක් ඒක විතරමයි මේ ලෝකෙ ලබන්න පුළුවන් එකම පිරිචිගතිය. එහෙනම් මේ ඊගාවට එන එක මීට වඩා හොඳ එක ඒකමට ලැබේවා කියලා යන්න ගත්තොත් ඉතින් ඒක කියන ලුණු වතුර බොන්නා වගේ කියලා ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කරනවා වගේ ඉවරයක් වෙන්නේ ඒ නිසා අපි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දවසක තීරුම් ගනි අපි කොච්චර ಜಾති කෙරුවත් මේ එලඹිච්ච මොහොත විතර වටිනා මොහොතක් වෙන්නේ ඇත්තෙත් නැහැ අපි අලුත් දේවල් ලබන්න ප්‍රයත්න කිරීම වෙනුවට එලඹිච්ච මොහොතට එළඹ වාසය කරනවා නම් ඒකේ උප්පත්ති දවසේ ඉඳන් අපි ළඟ තිබුණු ගුණයක් අපි සමාදන් වීමේ නැති පාඩුව තමයි විඳවන්නේ. සබාතන් වීම නැති නිසා තමයි අපි මේ নানা ආකාර අනිත්‍යත්ව වලට දුක්ඛත්ව වලට අනාත්ම තත්ත්වවලටපත් වෙලා මේ විඳවන්නේ. ඒක සුද්ධටම අවිද්‍යාවෙන් වෙන වැඩක්. වස්තු සම්පත් වලින්වත් වෙන මොකකින්වත් මේක පුරවන්න බෑ. ස්වාමීන් වහන්සේ පව් ගැන කතා කරනකොට මම හුඟක් අහලා තියෙනවා බෝධිසත්වයෝ අනිත් ඔක්කොම පව් જાති කරලා තියෙනවා බොරු කියලා විතරක් නෑ කියලා. ඒකේ විශේෂත්වයක් තියෙනවාද ස්වාමීන් වහන්සේ? අපේ ගෞතම සර්වඥාන්සේගේ විශේෂත්වයක්. ගෞතම සර්වඥාන්සේ කියලා තියෙනවා දිගටම බෝසත්ත්ව කාලේ රැකිච්ච එකක් විදිහට කියන්න පුළුවන් මුසාවාදේ කරලා නෑ. එයා කියලා ඒකලා කියනවා මුසාවාදේ තියෙන කෙනා කරන්න බැරි පාප කර්මයක් නෑ කියලා. ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද ගටන්න පුළුවන්, කේලම්, පරුස වචන ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සාවැදතුල හතරම තියෙනවා. නිසා සරුවචනාංශේ මොනම හේතුවක් නිසාවත්, සක්විති රජකමක් නිසාවත් මොනම හේතුවක් නිසාවත් බොරුවක් නොකියීමේ ගතිය සිහිපත් කරනවා මනෝ ප්‍රනිදාහයේ ඉඳලාම දිගටම කරගෙන ආවිල්ලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් සතුන් මැරීම වගේ එකක් ඊට වඩා හුඟා පවුනේ. ඉතින් නමුත් ඒක හදන්න පුළුවන් අර බොරුව කියන්න පුරුදු වුණාට පස්සේ බැහැියට ඒක තමයි කරුවත්නාංශය දකින්නේ එක දවසක් ඔය මේ ඔය අනාලේ හාමුදුරුවෝ ඒ කියන්නේ ජර්මන් හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා කැමති නැහැ පැවිදි වුණාට හොඳ හොඳ බිස්නස් කාර හොඳ වටන ජර්මන් පවුලක දැස තාත්තත් එක්ක ආවා. එතකොට මමත් හිතේ ඊට ඒසාර අනාලේ හාමුදුරුවෝ අඳුරන දුන්නාට පස්සේ මම මේ මට ජර්මන් දන්නේ නැහැ. ඒ තාත්තට ඉංග්‍රීසි දන්නේ නැහැ. අනාලේ හැමදෙර තමයි පරිවර්තනය කරන්නේ. ඊට පස්සේ මම ඉතින් විහිළුවට අනාලේ හැමදෙරන්ට බැන බැන කිව්වා බලන්න ඒක පරිවර්තනය කරනවද කියලා බලන්න තාත්තට. යන ගමන් අනාලේ හැමදෙර මම තර්ජනය කරන් බොරු එහෙම පරිවර්තනය කරන්න බෑ. මම කියන විදිහටම කරපන් කියලා. ඒකත් පරිවර්තනය කරා. බොරු එහෙම කියන්න එපා කියලා ධම්මජය හැමදෙර මට කියනවා. ඊට පස්සේ තාත්තා කිව්වා පොඩ්ඩක් ධම්මජය හැමදෙර පොඩ්ඩක් කතා නතර කරන්න කියන්නේ මට කියන්න දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා අපේ මුළු පවුලේ එකෙක් කවම කවදාකවත් බොරුවක් කියලා නැහැ කිව්වා. ජර්මන් කාර්යෙන්ට බොරුව කියන එක දන්නෙත් නැහැ කිව්වා. හරියට කිව්වොත් මේ බෝඩ් එකක් ගහලා තියෙනවා මේක කරන්න එපයි කියලා අය කවුරු කිව්වත් නැත කවදාකවත් කඩන්න නැතිලේ. මේසයි කිව්වා ධම්මජීව හැමදාම සැක කරන්න එපයි කියන්න කියපන්. අපේ පවුලේ අපි බිස්නස් කරන්නේ කවදාකවත්ම මම වරුන් දිනකව මේකට බොරු කියන තේරෙන්නේ නැහැ කියලා බොරු කියන්නේ නැහැ. මට පුදුම හිතුණා අර ධර්මපාල ජාතකේ ඒ ධර්මපාල කුමාරයා කියන වගේ අපේ අප්පච්චි මැරෙන්න බෑ. අවුරුදු 120ක උන්ද ජීවත් වෙන්න ඕනේ. මැරෙන්නේ නැහැ අපේ පවුල කියලා කියනවනේ. ඒ වගේ තමයි කතා කරලා කිව්වේ කවදාක බොරු කියන්නේ. ඒ රටේ හැටි කිව්වනම් ඒ වචෙන් පිළිපදිනවා. ඊට පස්සේ දඬුවම් විදියට වෙනවන වෙනම කතාවක්. ඒක කියනකොට මට පුදුම සතුටක් ඇති වුණා මේ බෞද්ධෙක් නෙමෙයි. එයා බෞද්ධ නෙවෙයි. කැමතිත් නෑ පුතා පැවිදි වෙනකොට. ඒ වුණාට මනුස්සකම තියෙනවා. මටත් කිව්වා මම ඔබ වහන්සේගේ මිනිසුන්ට හරි කැමතියි. ඒකයි මම මේ ආවේ මම කතා කරන්නේ මේකට හරි මම කැමතියි මම බෞද්ධ නැහැ. නමුත් මම එකක් පැහැදිලි කරනවා මගේ පුතා මට බොරුවට පරිවර්තනය කරයි කියලා සැක හිතන්න එපා අපේ පවුලේම නෑ ඒක කවදාකවත් බොරු නෑ කියලා. Peter you understand? Now we are talking about lying and slandering and all the kind of thing. You know Analayo, Bhikkhu Analayo, he came with his parents, father. And uh, I was telling something to translate to the father, but uh, he can't speak single. I can't speak German, so Analeo was translating. So I threat Analeo, oh, you have to directly translate what I am telling, don't lie. And then he translated that into the father. Then father asked Analeo oh, to please listen to me rather than I am listening to Dhammajiva. Then he told, we Germans never lie. He told, my family, I am assuring, we are so, uh, so simple, we can assure we are business family, we are not lying. Therefore, Dhamma, you have nothing to worry, translation will be okay. So that is, uh, I was so happy. Uh, they are abiding by rules and when they given a promise, they live up to that. So I don't know whether you will appreciate it or not, being a German, but she told that uh, that will be a happy news for you. Uh, so, uh, the last letter in English? Your honest letter? Uh, Bante planning to planning of leaving today, uh, the insight arose that there is a habitual thought pattern which strongly takes place at the cent certain point of practice, so it seems. Uh, but also, is a well-cultivated character trait. It seems that a huge universal uh, destructive power enters the heart, uh, perverted lust to destroy what has been built up in order to experience the suffering, which has which also has a certain powerful energy, to blame the external uh, instead of looking inside to search for the place where the uh, creator and the uh, destroyer is hiding. Uh, instead, the mind goes out in search of in search for error in the uh, fluctant uh, sanya and loses sati there. If sati is stronger, the universal destroyer also gets stronger to the point of self-destructive behavior. The heart entangles self uh, entangle itself madly in its uh, loves and hates and gain and satisfaction out of uh, non-satisfaction. This was uh, never before so clear to me. I was uh, stumbling uh, in fog. Now I want to stay till the end of the retreat so uh, to uh, watch the show because now I believe to know where to look, I hope. Mitta, this is not a question, more uh, uh, sharing. So you are becoming one of the best meditators. And this is the, which is the meaning of the center. We understand who we are. Whatever, it is never beautiful. It is never appreciable, it is a shit. But understand is shit as shit. It's very difficult. It is like a, taking a concoction. Very bitter in taste. But what to do? This is the, what we have to take. And we are doing it with the uh, uh, like-minded people. It's a kind of uh, sweetness comes. Because all the others are trying to understand the same. So therefore, you feel whatever the way we are going to hide it, that is the truth. It is bitter in taste, but the earlier the better. If you postpone it, that is a simply, simply, simply escapism. Simply escapism. Where to go? Where is the soul is? Where is the better place? We are jumping from fine pan, fine pan to the fireplace. So therefore, the given situation is the best. That uh, I would say, I never say, the, whenever we say sacred places, sacred places means that you have shit more of your bad things, that is the place becomes sacred. That is the way you can make this place sacred. Not otherwise. Good vibration, they are nonsense. What you have to do is you understand the, the, the suffering nature, the very torturing nature, the, the very burning nature, the complicated situation we try to attribute it to the one single factor, it's an utter madness. It's, it's complication. So we, our mind never allow us to see the complication as complication. We try to pinpoint one thing and see this is good, this is bad like. Ultimately you have to understand there is no such good and the bad, it's a combination. And our interpretations are heavily volatile. So when it happens, I think that is the best time, the best of uh, meditation that is where the remolding, reshuffling are uh, going to take place and when it's happening it is like it's a painful like a uh, labor pains, parturition. Can't help if you wish to see the face of the baby, you have to undergo the suffering. ප්‍රශ්න කරන්න ඕනේ මේ වාර්තාගත වෙන්න ප්‍රශ්න කරන්න කියලා. ස්වාමීන් වහන්සේ නිවන් දැකීමේදී අර ඔබ වහන්සේ එක තැනදී කියවුණා භික්ෂුත්වයක් ලැබිය යුතුමයි කියන්නේ. මම හිතන්නේ ඒක අඩුවෙන්ම කියවෙන જાති මිනිහෙක් මම. ඔව්. හැබැයි බුදුරජාණන්සේ භික්ෂු කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙකුට භික්ෂු කියන අර්ථකථනයක් දෙනවා. විනේදී භික්ෂු කියනවා අට්ඨ වාචක මේ නෑ කර්ම වාක්‍යයෙන් උපසම්පදා කරන ලද කියන අදහස. අභිධර්මයේ එකක් වෙනවා. සූත්‍ර පිටකයේදී භික්ෂු කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රහත් භාවයේ ගිහියෙක් ලැබුවොත් නැත්නම් සතියෙන් ඉන්නවා පාන්න ඕනේ. නැත්නම් භික්ෂුතේට යන්න ඕනේ. නෑ. දැන් කොචොල්ට මේ සුද්ධෝදන රජුරෝ බාහ්‍ය ධාරිතුරිය එතනින් ගියාම සම්තති මහ ඇමතිතුමා ප්‍රසිද්ධ තුන් දෙනා අභාවයටපත් වෙන ගිහියන් වශයෙන්ම රහත් වෙලා. දින හතක ප්‍රශ්නයක්. ඒ ඒක ඒක සඳහනක් තියෙනවා. රහත් වුණාට පස්සේ රහත් වෙච්ච කෙනා සලකා බලනවලු. දැන් මට ධර්මයෙන් අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. කලාතුරකින් මේක හම්බ වෙන්නේ. මම ශාසනයට අනුග්‍රහ කරන්න මට කොච්චර ආවුස තියෙනවද කියලා. ඉතින් දීර්ඝායස තියෙනවා නම් එයා පැහැදිලිව බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සංඝ සරණ ගියේ, පැවිද්දකටපත් වෙලා ඉතින් ෆුල් ටයිම් සමාජ සේවකයෙක් බාටපත් වෙලා ඉතින් ඒ දේ කරන තරම් ආයුෂ නැත්නම් එයා ආයුෂ හොයලා බලලා සම්මතිය කියන්නේ මම දවස් 7කට වැඩි ආයුෂ අඩු නම් ඒ පැවිදි වීම වගේ දේවල් කරන්නේ නැතුව එහෙම මේ පිරිනම් පානවා කියන්නේ. මේ මේ ඒ පිරිනම් පාන වෙලාවේදී මේ ඉස බාලා තියනවාද, සිවුරු දාලා තියනවාද කියන එක නෙවෙයි හිතේ හිතේ භාවනා තත්වයයි මෙතන කතා කරන්නේ. නිසා බය වෙන්න එපා භාවනා කරන්න. වේදකමත් කරන ගමන් ওই ෂේප් එකේ ওই ෂේප් එකේ කරගෙන යන එකයි තියෙන්නේ. කරත කරන්න පුළුවන්. ප්‍රශ්නය කරන්නේ. මේ සම්මතේ තේරවාදී ලොකු මේකක් හදාගෙන තියෙනවා මේ භික්ෂුත්වයක් ලබන්න ඕන කියලා දින 7කට වැඩිය රහත් වෙලා ඉන්න බෑ ගිහිව කියලා අදහසක්. ඒක ත්‍රිපිටකයේ එහෙම බුද්ධ වචන වල නෑ. නමුත් බුද්ධ වචන එහෙම හදාගන්න පුළුවන් සංඥා ගැන කතා කරන එකත් ඒකත් අටුවාවෙන් ඇවිල්ලා තියෙන කොසල් රජුරා මේ සුද්ධෝදත රජුරන්ගේ මේකෙදී අවසාන මොහොත තමයි නිවන් දක්නේ ඊට පස්සේ ආයු සංස්කාර සලකා බලනකොට දවස් 7කට ඩි ආවුස නැහැ ඒ නිසා පැවිද්දක් ගැන හිතන්නේ නැහැ නිර්වාණය ලැබීමේදී රහත් වෙනවා නේ ඒකෙදී අදහස් දෙකක් තියෙනවා. සෝවාන් වෙනකොටත් නිවනක් ලබනවා. නිවන දකින්නවා. නිවනට ස්වභාවය දකින්නවා. නමුත් ඒක නිකන් කියනවා නම් සම්පූර්ණ බුද්ධිය සින්න වෙලා අම්මා කියලා තියෙනවා මම මැරුණාට පස්සේ මේ බුද්ධලේ උඹට කියලා. දරුවා නිසා ලැබෙනවා. නමුත් පොතේ ලියලා ඔපුව ඔපුව මේව වෙලා නැහැ. සින්න වෙලා නැහැ. එතන සෝවාන් වුණාම සෝවාන්ලා ආයේ මනුස්සාත්මන ආත්ම හතක්නේ. ආත්ම හතක් ඉපදිලා ඊට පස්සේ ආයි යන්නේ නිවන් දකින්නකොට රහත් භාවයට එන්නමනේ. සුවන් වෙනවා කියන්නේත් නිවනක්. ඔව් ඒ නිවන කියන්නේ අපි උප්පත්තියක් නැහැ නේද? ආයි උපදිනවනේ. සෝවන් සකෘදාගාම වෙනවා. එතෙන් දෙන්න. ඊට පස්සේ ඒ ආත්මෙම පුළුවන් නිවන් දකින්න සකදාගාම වෙන්න පුළුවන්, අනාගාම වෙනවා, රහත් වෙන්න පුළුවන්. එතකොට රහත් වුණාට පස්සේ හැල්ලා බැලුවොත් පේනවා මං සෝවන් වෙන වෙලාවෙත් මේක දැකලා තියෙනවා. හැබැයි මන්ට බුද්ධිය නැහැ. මන්ට අයිතිය අතේ අයිතිය නැහැ. හැබැයි මන්ට ලැබෙන බව මන් දන්නවා. අම්මා තාත්තා කියලා මැරිලා තියෙනවා. මම තමයි උරුමකාරය. නමුත් මට බුද්ධිය සින්න වෙලා නැහැ. ඒ විදිහට නිවන් දකින එක ඥානানন্দ සාංශ කියනවා මේ රෑ කරුවලේ මේදුමතියේදී මේ නොරෙලි පාරේ යනකොට මේ වංගුවෙන් එනකම් වාහනේ පේන්නේ නැහනේ. ඒ නිසා යන්නේ මිනිස්සයා තමයිගේ සයිඩ් එක අරගෙන මේ අඩි 4කට 5කට බ්‍රේක් එක ගහන්න බලනවා. ඒ නිසා මොකද වංගු පාර වලේ මිනිස්සු කොළඹ ඩ්‍රයිවර්ස්ලාට කරන්න බෑ. නමුත් වාසියකට තියෙන උඩ හරියෙන් කන්දෙන් වාහනේ හරවනකොට මීදුම එළිය වැටෙනවා. එතකොට කියන්න පුළුවන් කිට්ටුක වාහනයක් එනවා කියලා. මීදුම එළිය වැටෙනකොට දන්නවා මේ වංගුවේ හරවනකොට ආකාශයට එළිය වැටෙනකොට දන්නවා මේ පල්ලෙහා ඉඳලා යන එකන දන්නවා වාහන එනවා කියලා. ඒ වගේ තමයි නිවන එන්නේ ඉස්සෙල්ලා මීදුමට එළිය වැටෙනවා. ඒතර දැනගන්නවා. දැන් සෝවාන් මට්ටමේදී දැක්කා සකදාගාරේ දැක දැන් රහත් වෙනකොට වාහනේ ළඟ තමයි. හැප්පෙන්නේ නැතුව ෂේප් කරගන්න පුළුවන්. සෝවන් ඵලයේ හඳුනා ගන්න පුළුවන්ද? සෝවන් වෙනවා කියන එකයි ගිහි පැවිදි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේක සම්පූර්ණ මේ සම්මුතියක් අර්ග කියලා තියෙන පරමාර්ථ ධර්මයක් වෙනසක් වෙච්ච බව තේරෙනවා. ඒකට මේ සෝයන්නයි වායන්නයි අල්නයන්නයි පේන්නේ නැහැ. එහෙම පේන්නේ මොකද්දෝ වෙච්ච නැති විදිය වෙනසක් වෙච්ච බව වෙන ඊට පස්සේ හැම ජීවන සිද්ධියකදීම පේනවා මේකේ සුවඳ මතකයක් තියෙනවා කියලා ඊට පස්සේ තමන් ගාලක බැඳලා හිටපු සතෙක් ලියලා හිටියා වගේ මේ නිදහස තේරෙන්න පටන් අරගන්නවා කායික වාචික මානසික හැම ක්‍රියාවකදීම එහෙම නැත්නම් Taman හයිය මිරිකංගන අල්ලගෙන හිටපු අඟුරු කැලක් අතහැරලා දැම්මා වගේ ඒකේ විදිච්ච බව තේරෙනවා. ඒනොට මේ මේකයි අහවල් එකයි අහවල් එකයි කියලා නම් වණක් කියන්න බැරි කියන්න පුළුවන් තත්යක් නැහැ. ඒක තියෙන සුතමේ ඥානය අවශ්‍යයි. හොඳට පොතේ දැනුම තියෙන එක නන නිකන් අර මණිකක් ගෙනියනට පස්සේ බලලා මේකේ මේ කොච්චරක් වටිනාකමක් තියෙනවද මේ රත්තරන් ගෙනියනට පස්සේ උර ගහලා මේකේ කැරට් කීයද කියලා බලන්න ඒක හැම රත්තරන් පළඳින කෙනා ළඟම නැහැ. ඒක ඒ ශිල්පයේ දක්ෂයා ළඟ විතරයි තියෙන්නේ. ඒ වගේ රත්තරන් ළඟ තිබුණාට ඒකේ වටිනාකම දන්නේ නැතුව නැත්නම් සෝවන් වුණාට සෝවන් වෙච්ච බව දන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් ඒ පුදුලට බුද්ධිය තියෙනවා. කාටවත් කියන්න දන්නේ ඒක වෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ මම අහන්න යන ප්‍රශ්නය භාවනාවට කිසිම අදාළ කමක් නැහැ. ඒ වුණාට මට <coughs> හිතෙනවා මේ මට තියෙන සුළු සුළු ගැටලු අහගන්න ඉන්න හොඳම ඔතොරිටි එක ඔබ වහන්සේ කියලා හුඟක් බුද්ධ චරිතයේ පොත්වල සියල්ලම වගේ තියෙනවා ස්වාමීන් වහන්ස බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ මෙච්චර ගැඹුරු ධර්මයක් කියන්න කෙනෙක් නැහැ කියලා අධෛර්ය වෙලා ඉන්නකොට මහා බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කළා ධර්මයේ දේශනා කරන්න කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තීරණය කළයි කියලා. මම හිතන්නේ ඒක සම්පූර්ණ බොරුවක් කියලා. මොකද සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පුරලා රහත් වීමේ අවස්ථා සියල්ලම මගහැරලා උන්වහන්සේ බුදුනේම ලෝකයට ධර්මය කියලා දෙන්න. එතකොට මේ මහා බ්‍රහ්මයක් අවශ්‍ය නැහැ මේ ධර්මය කියන්න බුදුහාමුදුරුවනේ කියන. මං හිතන්නේ ඒක ඒ කාලේ තිබුණ බ්‍රහ්මාගමට පහරක් වැදෙන නිසා බ්‍රහ්මාගම්කාරයෝ ඒක මේ ඒ කාලේ තිබුණ බ්‍රහ්මවාදයනේ. එතකොට පොඩ්ඩක් බුදුහාමුදුරන්ට වඩා ඩිංගක් මහා බ්‍රහ්මයාව උඩින් තිබ්බා කියලා මේ සම්පූර්ණ ව්‍යාජයක් කියලා මට හිතෙනවා. මොකද බුදුහාමුදුරන්ට අවශ්‍ය කමක් නැහැ නේද ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න මේ මේ මෙච්චරගෙන් ප්‍රදහමක් වටහා ගන්න මිනිසුන්ට බැරි වෙයි කියලා අධෛර්ය වෙන්න හේතුවක් නැහැ. මොකද බුදු උනේ මේ සඳහානේ. ඇත්තටම අපිට විශේෂ ගෝචර වෙන ප්‍රශ්නයක් වෙයි අපිට උපේ විශේෂයට අහුවෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. හැබැයි මේ විදිහට කියත හැකි බ්‍රහ්මයා ගෙනලා ධන ගැහුවේ ධන ගැසැව්වේ බ්‍රහ්මයා බුදුහාමරට යට කරන්න මිසක උස් කරන්න නෙවෙයි. බ්‍රහ්මාගම ගෙනලා බ්‍රහ්මයා බුදුහාමරට ධන ගැසැව්වේ බුදුහාමර ගාවට වැඳලා කියනවා නිතුකාණන් වහන්සේ ලෝකයේ මිනිසුන්ගේ ඇස් කෙලෙස් වලින් වැහිලා තමයි තියෙන්නේ අඩුවෙන් දූවිලි වැදිච්ච අල්ප රජස්ක පිස්කලෝ ඉන්නවා ඒ පුද්ගලය ගැන අනුකම්පාවෙන් දේශනා කරන්න නැත්නම් මේක මහා ලෝකයාටම විනාශයක් වෙන්නේ කියලා බ්‍රහ්මයාවිලා දනගසවන එක තියෙන බ්‍රහ්මයා ඉහළ තියන්න කරප එකක් නෙවෙයි. උනා නම් ඒක ඒක පබැඳුමක් නම් ධන බ්‍රහ්මයා බුදුහමර ගා දනගැස්විලක් කරලා තියෙන්නේ. හැබැයි මට හරියටම මට මතක නෑ ඒක මේ ඔය සිද්ධිය ත්‍රිපිටකේ නෑ අට කතාවේදී සඳහන් වෙලා තියෙන එකක්. නමුත් හිතා ගන්න පුළුවන් ඊටාත්ම අමාරු ඊටාත්ම දුෂ්කර යම් කිසි ළඟාවීමකට ලඟ වුණාට පස්සේ ඒක තේරෙනවා ඒක මේ කලාතුරකින් අහම්බ වෙන එකක් ඒක තොග වෙලා දාමට දාන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාට පසුබාහන සිද්ධ වෙනවා මේ විදිහට කවුරු අපේ ලොකු සංශාපවත් වෙන වෙලාවේදී <clears throat> අපවත් වෙන්නේ ඉස්සරළම. ධම්මනිසන් ධාමතුරු ගිහිල්ලා ඇත්තටම හරියට ඒක නිකන් කලාතුරකින් ශාසනික වෙන වැඩක් වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙතන නොහිටියානම් ඒ කියන්නේ කදාකත් මේ ධම්මනිසන්ති හාමුදුරුවෝ වගේ අර අඩි 33000ක් උඩින් යන මිනිස්සුෙකුට ගැළපෙන හාමුදුරු කෙනෙක් නැහැ වෙන කවුරක්වත්. ලොකු සංසයලා මේකම අවුරුදු 25ක් ගත කරලා ඔබ වහන්සේ මේ වෙලාවේ මට කර නොදුන්නා නම් ලොකු සංසය වගේ කෙනෙක් නොහිටියානම් මේක කවටක් කරන්න බෑ. ධම්මනිසන්ති හාමුදුරු කියන්නේ ඒ જાති මිනිස්සෙක්. කෙරුවා ඊට පස්සේ ලොකු සංසය කළා හොඳයි හොඳයි හොඳයි කියලා වෙලෙත් ඒක අනුමත කරලා ධම්මසාමතු ඇඳින්නකොට කිව්වලු මම මැරෙනකොට මගේ ධර්ම මල්ල මං කාටද බාර දෙන්න කිව්වා. ඒ වෙනකොටවත් ලොකු සාම්සලගාව හැංගීමක් තිබුණේ නැහැ මේ කියලා කවුද මේක ඊගාට කරන්නේ කියලා. ඒ තරම්ම දන්නවා ඒකට හොඳ <laughs> හොඳම දේ තමයි ඔයගොල්ලෝ කියොත් එහෙම කියවන්න මේ ස්මාරකයේ ලියලා තියෙන ලොකු සාංශේ ලස්සන ගාතාවක්. ඉන්න කාලේ ලියපු සලෝකයක් සිංහලට දාලා කියලා කියලා ලියලා තියෙනවා. ත්‍රිවිධ ශාසනයේ වැඩිම සඳහා අවසාන හුස්මත් හෙළු යෝගාවචරයේ පිච්චුතන අලු මෙහි තියෙන බව මහ පොළොව දනීවා කියන කිසිම ලෝකේ ජීවත් වෙන එකෙකුටවත් මේක දැකන්න බෑ අර හිට්පිට නැති මහ පොළොව දැනගනි මං විඳපු දුක් මේක කරන්ඩ අනික් කටි අපිව වන්දනා කරාට කෙරුවට අපි නිකන් ඔය නිකන් කොහෙදෝ යන හුලකකට වන්දනා කරන්නේ උන්වහන්සේලා දරපු දැරිල්ල ත්‍රිවිධ ශාසනය වැඩිම සඳහා අවසාන හුස්මත් එළෝ යෝගාවචරයේ පිච්චු තන අලු මෙතන තියෙන බව මහ පොළොව දනීවා. අගජී අගණීය නිජමත්නම් උන ලස්සනට හරි ගැසලා ලියලා තියෙනවා. ඒකට තේරෙන පටන් ගන්නවා අපි කවුරක්වත් ලොකු සංසතේ කොමියුනිකේට් වෙලා නැහැ. ඒ කියන්නේ ලොකු සංසතේ කියන අවුරුදු 2500කට පස්සේ ශාසනයට පාළ වෙච්ච කෙනෙක් මං කාටද කවුරු එක්කද මං කොමියුනිකේට් කරන්න කියලා හිතුවා. මං කාටද මගේ ධර්මමාල දීලා යන්නේ කියලා ධම්මනිසන්ත ආමරෙන් අහලා තියෙනවා. දමන දමනට ඒක තේරෙනවා. ඒකේ බරපතලකම තේරෙනවා මම සුදුස නැති බවක් දන්නවා උන්වහන්සේ. දමන දැන් හැමතුල ශාසනික පරමේ ප්‍රතිපatti ස්ථාන විවස්ථා හදන්න දක්ෂයි. ලොකු සංච අවබෝධ කරන්න පුළුවන්. හැබැයි මේ මේ නෛර්යානිකත්වයකට කිට්ටු කරන්නේ නැහැ. ඉතින් අපි ඉන්න කාලේ අපිට කිව්වා ඒකට මාතුක සංසය දැකලා තියෙනවා. ඒකට ලෝසාන්දට විශ්වාස කෙනෙක් හිටියේ නැහැ ඒ කාලේ මේ වැඩේ ඉස්සරහට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒතර ධම්මනිසන්ති හාමුදුරුවෝ මේක හදනකොට වියදම් කරපු වියදම් කීටි සහ කැපකිරීම කියන්නේ මුළු බූදලෙමයි සම්පූර්ණ ජීවිතේමයි ඔක්කොම කැප කරලා ඊට පස්සේ ඩඩ්ලි ෆර්නැන්ඩු මේ මිලඟදී නැති උනායි මහත්තයා ඒ දෙන එකතුලා 1980 ගණන් වල විවස්ථාවක් හැදුවා ලංකාවේ කොහොක්වත් නැහැ විවස්ථාවක් මුළු වැඩේම සම්පූර්ණ නිෂ්බලධාරීත්වය ධම්මනිසන්ති හාමුදුරුවෝ අතේ තියෙන්නේ මේක ඉවරනට පස්සේ හතරට කැඩුවා බුදලේ ඔක්කොම අරගත්ත හතරට කැඩුවා අරන්නේ හතරකට බෙදලා දාන්න එච්චරයි. මොනවත් නැහැ. ඊට පස්සේ මේ ඩඩ්ලි මහත්තයා කියලා තියෙනවා ඉන්න කාලේ ආයේ කිසිම මේ වගේ වැඩක් කරන්න ඕන නම් කරන්න ඕන නතර කරන්න නම් හෙට නතර කරන්න ඕන. ආයේ මොකක්වත් අද කරන්නේ. කිසි කෙනෙක්ගෙන් ඇහිලා බැහිලා මොකුත් නැහැ. ඒ වගේ නිකන් මේ හරි දල දඬුයි. දල දඬු කියලා කියන්නේ ඔලොමල නැහැ. දල දඬු ඊට පස්සේ කියලා තියෙනවා දැන් ඔබතුමා මේ ඉන්නකම් මෙවුවා මේ විදියට දැඩි නීති දාන කෙරුවට පස්සේ මේක නැති වුණාට පස්සේ පවතින්නේ කොහොමද මේ කියලා. දැන් පවතින්නේ නැහැ කියන පදනේ මේ තමයි මම ගන්නෙ මම මරුණාට පස්සේ මේක ඉවරයි. මේක ඊගාවට දෙක නම් මේක වණ කරනවා. එච්චරයි. ඕනම එකක බලන්න ඒ ඔය පළවෙනි પરම්පරාව වලට පස්සේ ඉවරයි. ඒ දෙන්නගේම අදහස් තියුනේ මේක මෙහෙම ගෙනියන්න පුළුවන් එකක් නෙමෙයි. යුගයක් තියෙනවා. ඒ පුළුවන් පුළුවන් හරිය කාපම් පුළුවන් හරිය බීපම් එච්චර තමයි. ඊට පස්සේ වෙන එකක් යන්නේ. ඒ මූලධර්ම දැනගෙන කටයුතු කරන එකනට ඊට පස්සේ අනේ මං පස්සේ මං මලදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි කියලා නැලවිලි වෘතල් බයිලා කතා නෑ ඒව නිකම් වෘතල් කරනවා නම් කරවන් අපේක්ෂා කරන්නත් එපා පිටිපස්සක් කවුරුරි කරයි කියලා කරන වෙලාවේදී හෙට්ටු කරන්නත් එපා මොනම කාටවත් හෙට්ටු කරන්න ඕන යන්නේ කයි තියෙන හෙන ගෙඩිය ගියා වගේ එතකොට පේනවා මේ දෙවැන්නෙකුට දෙන්න පුළුවන් කියන එක වචනේ නෙවෙයි සිද්ධ වෙන්නේ මයින් ටු මයින් තමයි. නිස්සද්ද බණකින් තමයි යන්නේ. ඒකත් අපිටන් අපිටින් තෝරන පාලි භාෂාව මේ නිබ්බාන පරිසංයුත්තනම්මනම් කියලා. ඉනේ බුදුදහමසේ ෆීල් කරන්න ඕනේ. ෆීල් වෙන්න ඕනේ. බණෙන් නෙවෙයි ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ වීම තමයි සෝවාන් සකදාගාම වීම වෙන්නේ. පොත් කියවලා ඒ ලැබෙන දැනුම නෙවෙයි. ඒකම අතපත ගාලා කරන දේකුත් නෙවෙයි. ඒ ටච් එක කියලා කියන්නේ වෙන එකක්. ඒක මේ අපි හිතන විදිහට කොමියුනිකේට් වෙන එකක් නෙමෙයි. මේ මනසෙන් මනසට යන එකක් තියෙනවා. ඒක නිසා ওই වගේ වචන කොච්චර දුරට නිකන් පබඳුමක්ද කොච්චර කනකන් ඇත්ත වුණාද කියලා හිතන්න අමාරුයි. ඒ සඳහන් කළා තියෙනවා. මම හිතන්නේ අර මේ උපකාජීවක හම්බෙන්න ඉස්සෙල්ලා මේ අල්ප රජස්ක රජස්ක වූ ඇත්තන් කෙරෙහි අනුකම්පාවෙන් මම දහම්බරේ හඬලන්න යනවා හඬවන්න යනවායි කියලා තියෙනවා. මහා බ්‍රහ්ම වන්දනා කරපුවා කියන එක මට මතක නෑ. ඈ? ඔව් ආරාධනා කෙරුවයි කියන එක ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද කියන්නේ. ඒ අර අර්ථෙන් යනකම්ම කියනවා. ලෝකයේ අල්ප රජස්ක වූ පුද්ගලයන් කෙරෙහි කන් ඇත්තන් කෙරෙහි ඇහිම සඳහා මම දහම්බරේ හඬවීමට මිහිට යනවායි කියලා මේ සිපතනේ මිගදායටම මම යනවායි කියන එක කියනවා. මට හරියට මතක නෑ ඒක මේ ඒක තියෙනවා නම් එච්චර මහ ලොකු රහසක් නෙවෙයි ඉතාලියේම උදාන ගාතාවල මේ මහා වග්ගපාලියේ බුදුරජාණන්සේගේ ඒ චරිත කතාව වෙනම තියෙනවා. ඒක දැන් පොතක් ලියවිලා තියෙනවා බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා. ඒක ඔය මේ දැන් ඉන කන්නේ මහානායක හඳුරු ලියලා තියෙන්නේ කොල්ලොපිටියේ මහින්ද හඳුරු. ඒක ඉස්සලා සුද්දෙක් ලිව්වේ මේ ත්‍රිපිටකයෙන් ගත්ත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනේ ඒක ඔය අපි ඉගෙන ගන්න එක නෙමෙයි තියෙන්නේ. ඒක හුඟක් වෙනස්. බුදුන් දේශ බුදුන්ව දාලා බුද්ධ චරිතය කියලා ඒකේ ඇති ওই කතාව කියවනවා නම් එහෙම නැත්නම් ත්‍රිපිටකයේ මහා වග්ගපාළියේ බොහෝ විට තියෙන ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මදේශනා කරනකොට කීපාරයක් මතක් කළා මහසි සයාඩෝ මහතෙරුන් වහන්සේගේ පොතක් ගැන මහසිසාරක පොත් 45ක් විතර තියෙනවා. ඔබ වහන්සේ සඳහන් කළා මම පරිවර්තන කරපු පොතක් තියෙනවා ඒ පිටපත් 1000ක පොතක් පොත් හතරක් සිංහලට ධර්ම මං ඒක තමයි මහසිසාරගේ මේ ප්‍රධානම කෘත්‍යය ඒක 1945 විතර ලියවිච්ච එකක් ඒකට පස්සේ තීකේ තංගල කරපු දේශනා තියෙනවා අරගෙම නේ අරක මේ උන්වහන්සේගේ ක්‍රමය හෙලිදරව් කිරීම සඳහා කරපු ඓතිහාසික පොතක් හොඳයි අපි පැය කමාරක පමණ කාලය අරගෙන තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. ඒක නිසා මේ වෙනත් ප්‍රශ්න කලිත කටේ කලිත කටයුතු නැතිනම් අපි මෙතනින් ගන්නවා පැය කමාරක විතර කාලයක් ගිලම්පසකට සහ සක්මන් භාවනාවකට නෑ. ඊට පස්සේ අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාවක් සඳහා. ශීඝ්‍රයෙන් ඒක